අදත් දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාවයි. ඉතින් බොහෝ දෙනා දන්නා පරිදි අපි මේ ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාවක් විදිහටයි පවත්වාගෙන ඉන්නේ. ඒ අනුව අද මේ දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනය පැවැත්වෙන්නේ. මේ දේශනා මාලාවම සඳහා මූල මාතෘකා වශයෙන් තබාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන රත විනීත සූත්‍රයයි. ඒ සූත්‍රය විශේෂයෙන්ම තේරවාදී රටවල් වල ජනප්‍රියතාවයට ගෞරවයට භාජනය වුණේ ඒ සූත්‍රයේ සඳහන් වෙන මේ සත්ත්වවිසුද්ධි ක්‍රමයයි. ඉතින් මේ සත්ත්වවිසුද්ධි ක්‍රමය තේරවාදයේ දැක්වෙන අනුපූර්ව ක්‍රමයට 1 2 3 4 ක්‍රමයට ක්‍රමයෙන් දියුණු වෙන ක්‍රමයක් මූල ධර්ම වශයෙන් විස්තර කරන දාර්ශනික වශයෙන් විස්තර කරන ප්‍රධානම සූත්‍රයක්. ඒ නිසා මේ සූත්‍රයේ දැක්වෙන ප්‍රතිපදාවට සඳහන් කරන්නේ රත විනීත ප්‍රතිපදාව කියලා. ඒ රත විනීත ප්‍රතිපදාව සත්ත්ව විසුද්ධි නැත්නම් විසුද්ධි හතක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විසුද්ධි හත පිළිබඳව විග්‍රහය කොච්චර තේරවාදී නයිසાર્ගික ගුණයක් අනන්‍යතාවය දක්වනවද කියනවනම් මේ ලංකාවේ බුද්ධ ශාසනය දිනු වෙන ප්‍රධානම කාලේ නැත්තම් ස්වර්ණමය යුගයේ අනුරාධපුර යුගයේ මේ සත්ත්වවිසුද්ධි ක්‍රමය ලාංකේය ක්‍රමයක් විදිහට නැත්නම් ථේරවාදය මුලින්ම බිහි වෙන අවස්ථාවේ ජනප්‍රියම පැවතිච්ච ක්‍රමයේ හැටියට සාක්ෂියක් තමයි ඒ කාලේ ලියවිච්ච ඉතිහාසගත පොතක් වෙන මේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ ප්‍රසිද්ධ පොතක් මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය විස්තර කරනවා. ඒ නිසා මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ සරුවඥ දේශනාවක් නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ඇත්තටම කියනවා ඒක ශ්‍රාවක භාෂිතයක් කෙසේ නමුත් ලාංකික ජනතාව මම හිතනවා ඒක මේ විශේෂ තැනකට ඔසවා තැබීමේදී විශේෂ මෙහෙයක් කරලා තිනවා ලංකාවේ ශාසනයේ ලෝක ශාසනයේට. එතනදී මේ අනුපූර්ව වැඩපිළිවෙලත් ඒ අනුපූර්ව වැඩපිළිවෙල සරුවචන් ආංශයේ විසින් නැත්නම් සරුවච්චන් වහන්සේත් එක්ක සමකාලීනව ගත කර මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා අනුදන වදාරන බවත් ලෝකෙට හෙළි කරන තැන තමයි මේ ලාංකික සාසනය. ඉතින් අපි ඒක මේ වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ භාවනා පන්තියේ ප්‍රධාන තේමාව වශයෙන් තියාගත්තා. ඒ සත්ත්ව විසුද්ධි ක්‍රම සඳහන් වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධිය වශයෙන්. ඉතින් මේකෙදී මේ මුළු සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් වෙන ඒ ශාසනය එහෙම නැත්නම් ශික්ෂා ශික්ෂාත්‍රය විසුද්ධි ක්‍රමයකට පෙන්වනවා. එයින් පසුගිය දවස්වල මේ සීල විසුද්ධියත්, චිත්ත විසුද්ධියත් විස්තර කරන්න අපි අවස්ථාව ලබා ගත්තා. අද හතරවෙනි දවස වශයෙන් ප්‍රධාන තැන ගැනින්නේ නැත්තම් දවසේ මාතෘකාව වශයෙන් යෙදෙන්නේ මේ දිට්ඨි විසුද්ධියයි. කෙසේ නමුත් ඒ සෑම විසුද්ධියක්ම ඒකට පාදනාම සලසන විසුද්ධියකුත් ඒ වගේම මේ විසුද්ධිය නිසා ඵලයක් වශයෙන් ලැබෙන විසුද්ධියකුත් වශයෙන් එකිනෙකට තුඩු දෙන ගතියක්, උපනායනය කරන ගතියක්, මෙය නිසා මෙය හට ගන්නා ගතියක් නැත්නම් නිසා හට ගැනීම කියන ධර්මතාවයට අනුයාත වෙන ගතියක් පේන්න තියෙනවා. ඒක මේ ඉස්සල්ලා මේ ධර්ම දේශනාවට ඉස්සරහින් තියාගත්ත ඒ පාලි පාඨයෙන් ඒ සූත්‍ර දේශනාවේ ප්‍රධාන මාතෘකා දේශකයන් වහන්සේ වෙන පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒව මේවකෝ ආවුසෝ සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය ඇවැත්නි මෙන්න මේ වාගේ කලින් කියපු නිදර්ශනයත් එක්ක උපමාවත් එක්ක උපමේය ගැලපීමක් කරන්නේ මේ වාගේ සීල විසුද්ධිය යම් තාක්ත එය වෙන දෙයක් සඳහා නොවේ චිත්ත විසුද්ධිය සඳහායි යම් විදියකට චිත්තවිසුද්ධියක් මේ ශාසනයේ අපි සීලවිසුද්ධියෙන් සහ අනිකුත් විසුද්ධියන්ගේ වෙන්කොට දක්වනවා නම් ඒ චිත්තවිසුද්ධිය වෙන දෙයක් සඳහා නොවේයි මේ ditthිවිසුද්ධිය සඳහායි ඊට පස්සේ ඒ අපි දවසේ අද ඉස්මතු කරගන්න හදන මේ ditthිවිසුද්ධිය වෙන දෙයක් සඳහා නෙවෙයි කාංකා විතරණ විසුද්ධිය සඳහායි අන්නේ විදිහට මෙවුවා ධර්ම මාලාවක් પરම්පරාවක් පරපුරක් විදියට තමයි දක්වන්නේ. මෙන්න මේ මාලාවක්, પરම්පරාවක්, පරපුරක් විදියට දැක්වීමමයි අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට තම තමන්ගේ කුසල ශක්තිය වල හැටියට දියුරු කරන ලද ඥාන ශක්තිය වල හැටියට මේ පෙරහැරේ සුදුසු තැනකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක සනාතන පෙරහැරක් හැමදාම යන පෙරහැරක් කිසිම කෙනෙක් මේ පෙරහැරේ නුසුදුසු කියලා පැත්තකට දාන්නේ හැම කෙනාටම තැනක් තියෙනවා. එnde එnde ඉදිරියට යන්න යන්න යන්න ඒ පෘ탁ජන ගති අතහැරලා සම්මුති ගති අතහැරලා ඒ සීක භූමියට පරමාර්ථ ලෝකයට ගෙනියනවා. ඒ ගෙනියනකොට සීල විසුද්ධියෙන් සීල ශික්ෂාවෙන් පටන් ගත්ත කෙනා අපි ඊයේ සාකච්ඡා කරන ලද ඒ චිත්තවිසුද්ධියට සැපත් වුණාට පස්සේ චිත්තවිසුද්ධිය කියලා හඳහන් කරන සමාධියට සැපත් වුණාට පස්සේ වැදගත් වූ ධිට්ඨිවිසුද්ධියට දොර ඇරෙනවා. විවරණය විවරය ප්‍රවිෂ්ඨය ලබා දෙනවා. ඒක නිසා ඒ ධිට්ඨිවිසුද්ධියට මාර්ග සැලසෙන්නේ චිත්තවිසුද්ධියයි. නමුත් අපි ඊයේ සාකච්ඡා කරපු විදිහට ඒ චිත්තවිසුද්ධිය කියලා අපි සඳහන් කරේ ප්‍රධාන වශයෙන්ම තියෙන පරිඋත්ථාන කෙලෙස් නමින් හඳුන්වන මේ නීවරණ ධර්ම ටික යටපත් කර ගැනීමයි. මෙන්න මේ කියනා වූ නීවරණ යටපත් කිරීමෙන් ලබන සමාධිය විසුද්ධි ක්‍රමයේ අනුව බලනකොටත් විසුද්ධි ක්‍රමයේ පහළ වෙන්න ඉස්සර ලෝකේ පැවතිච්ච ආගම ධර්මය අනුව බලනකොටත් මේ සමාධිය අතු දෙකක් විහිදුවනවා. නැත්නම් මේ සමාධිය දෙපැත්තකට යොමු කිරීම ලබා දෙනවා. එකක් තමයි සමත සමාධියට යොමු ලබා දෙනවා. අනිත් එක තමයි විපස්සනා සමාධියට යොමු ලබා දෙනවා. මෙන්න මේ සංකීර්ණතාවයේ පහළ වුණේ ලෝකෙට සරුවචනාංශගේ පහළ වීමත් සමගයි. සරුවචනාංශේ පහළ වෙන්න ඉස්සෙල්ලා මේ සමතය මේ සමාධිය ඒකාන්තයෙන්ම සමත සමාධියක්මයි ඒක විපස්සනා සමාධියකට හරවන්න පුළුවන් බවක් හෝ හැරවිය යුතු බවක් හෝ කල්පනා කරන්ට ඒ නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් ඒ රැඩිකල් වාදී කල්පනාව ඊට කලින් පහළ වෙලා නැහැ. සරුවචන් වහන්සේ සිද්ධාර්ථ තාපසව ඉන්න කාලෙමත් මේ සමාධිය ලබාගෙන ඒ සමාධිය සමතයක් සඳහා පමණක් නොවේ වෙන වැඩකට ඒ සමාධියෙන් ගන්න පුළුවන් වෙනත් රැඩිකල් වාදී වැඩක් නිර්මාණශීලී වැඩක් තියෙන්න පුළුවන් කියන එක හිතපු එක පවා මානවයාගේ මනුෂ්‍ය හිතේ මානව පරිණාමේ විශාලම මේ හැබෑ වෙනස කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ චිත්තවිසුද්ධිය ඉඳලා ditthිවිසුද්ධියට මාරු වෙන එක අද දක්වාම භාවනා ගුරුකුලවල ප්‍රධානම වාද ભેදවලට තුරු දෙන තීරණාත්මක සාධකයක් වෙලා තියෙනවා. කොහොමද සමතේ ඉඳලා විපස්සනාවට හරවන්නේ කියන අද මේ බහුලව පවතින ප්‍රශ්නය මෙතනින් තමයි පැන නගින්නේ. ඒක නිසා අපි දැනගන්න ඕන සමතයක්, සමාධියක්, චිත්ත විසුද්ධියක් නැත්නම් හිතේ නීවරණ යටපත් කර ලබන විසුද්ධිය විවිධ යොමු කිරීම විවිධ පැති වලට යොමු කරලා තියෙන බව. ඒක සාරුවච්චන් වහන්සේ විසින් දේශිත වෙනත් සමාධි භාවනා සූත්‍රයෙන් සාක්ෂයක් විදිහට පිළිද ගත්තොත් සරුවත්ංශයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට චිත්ත සමතයක් චිත්ත විසුද්ධියක් සමාධියක් ඇති වුණොත් ඒකේ ආනිසංස හතරක් තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙනවායි කිය. ඒක දොරවල් හතරක් ප්‍රවිෂ්ඨ හතරක් විවරණ හතරක් ලබා දෙන බව. පළවෙනියෙන්ම සරුවත්‍යංශය සඳහන් කරන්නේ සමතයක් විසුද්ධියක් හිතේ දිට්ඨි විසුද්ධියක් ඇති වුණොත් ඒක ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති කියලා කියනවා. මේ සංසාරයේ තියෙනා වූ කලකිරීම දුක් පෙළෙන ගති, තවන ගති අතර උනත් මේ වර්තමානයේම සුඛයක් ditta ධම්ම කියලා කියන්නේ මේ අස්පනා අපිට දැකිය හැකි සුඛයක් සමාධිය මතින් ගෙරවෙනවා. ඒ සුඛයට කියන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක්. ඒක පුංචි දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා මේ සුඛය, මේ ප්‍රීතිය, මේ ප්‍රමෝදය හොයන්නේ ලස්සන රූප බලලා, හොඳ සද්දා අහලා නාසයෙන් සුවඳ ලබලා දිවට රස මසවුලු කවලා කයට සුඛෝපභෝගී යාන වාහන ඇඳකුටු ඇඳපුටු කොට්ටමෙට ලබලා දීලා හිතට හිතු හිතු ආකාරයේ හිතවිලි නැත්නම් Tamange මනදොල සිහින ලෝකයක සැරිසැරීමේ. ඉතින් මේක සරුවච්චන් ආංශයේ දකින්නේ අවිවේකී භාවයක් කියලා. හිත ඇහ විශේෂ අවිවේක වෙනවා කන විශේෂ අවිවේක වෙනවා නාසය දිව කය මන කියන මේ හය විශේෂ අවිවේකයේ තුලින් සරුවච්ච විග්‍රහයට අනුව බුදු හැට පේන්නේ මේක දුකක් කියලා. මොකද මේ අවිවේකී බව හරි සැලෙන සුළු චිත්තක්ෂණයකවත් ස්පාසුවක් නොදෙන සුළු පිළීමක් තැවීමක්. නමුත් ඒක ලෝකයා හඳුනන්නේ ඇහැමතින් මම ඇහැ පිනවන දේ ලබලා මම ප්‍රීතියක් ප්‍රමෝදයක් සතුටක් මේ සැනකෙලි වලින් ලබනවා. එහෙම නැත්නම් රූප දර්ශන වලින් ලබනවා. ඒකට කියනවා දස්සන කාමයේ කියලා නැත්නම් කාම දස්සන වලින් ලබන දසන කාමී. ඇහැට සද්ද අස්සවලා විවිධ ප්‍රීති සුඛ බලාපොරොත්තු වෙනවා. නාසය දිව කය මන කියන දේවල් වලට දෙන්න තමයි මේ නව තාක්ෂණයත් නැත්තම් අපේ මේ දේශපාලන සමාජික ආර්ථික දියුණුවනොත් උත්තර දෙන්න හදාන. ඒකෙන් වෙන්නේ මොකද්ද? ditta dhamma sukhayak කියන සරුවචනංශයේ පෙන සමාධි සුඛේ වෙනුවට හිත බාහිරාවර්ති වෙලා බාහිරයට නැමිලා ඒ ලබන සැප සම්පත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වැඩි වැඩි වෙන්න සැප වැඩි වෙනවාය ඒ වැඩි වැඩියෙන් ලැබීම පොහසත්කමක්ය පෙරපිනක්ය කියලා ලෝකයා උපමාන වගේක් හදාන තියෙනවා. නමුත් මේක නඩත්තු කරන කොච්චර වේදන් යනවද? ඒකෙන් තමන් කොච්චරක් මෙවට දාස භාවයකට දීන භාවයකටපත් වෙනවද? මැටි පාගන ගොනෙක් වගේ උදේලා හැන්ද වෙනකම් මේකට කොච්චර තමන් වන්දි ගෙවනවද කියන එක දකින්න ලෝකයා අන්ධයි. ඒක නිසා දුක කෙරෙහි යත්තා වූ දුක්ඛ පවතින දුක කෙරෙහි යත්තා වූ අවිද්‍යාව මේකේ තියෙන මේ මුවහා කරන ගතිය තෘෂ්ණාවක් වෙනියට පෙනී හිටිනවා ලෝකේ. ඉතින් මේකනේ අපි ජීවත් වෙන්නේ රූප බලන්නේ නැත්තම් මොකටද ඇඳලා? සද්ද අහන්න නැත්තම් මොකටද ඇඳලා කියලා ඉතින් নানা ආකාර දේවල් කරනවා. නමුත් මේ සමාධිය ආවට පස්සේ රූප බලනවා වෙනුවට ඇස් දෙක වසා ගන්නයි කියන. සද්ද අසනවා වෙනුවට සද්ද නැති තැනකට යන්නේ කියන. ගන්ධ සුවඳ නැති වාතාශ්‍රයකට යන්නේ කියනවා. දිවෙන් කතා කිරීම සහ රස බැලීම නැතර කරන්න කියනවා. කය එක ඉරියවක පවත්න්නේ කියලා කියනවා. හිත එක අරමුණක පවත්නකොට ඒ අරමුණේ හිත සමාහිත වෙනකොට සමාධිගත වෙනකොට පුදුමාකාර සුඛයක්, ධිට ධම්ම සුඛයක් ඇති වෙනවා. ඒකට කියන්නේ විවේකයෙන් හටගත්තා වූ සුඛේ. කාය විවේක, චිත්ත විවේක දෙකෙන් හටගත්තා වූ සුඛේ. ඒ සුඛය අර වාගේ බාහිර දෙයක් මත රඳාපවන දෙන්න දෙයක් නෙවෙයි. ඒ වගේම වේයෝ කන මීයෝ කන කුණු වෙන පුස්කන දෙයක් නෙවෙයි. ඕන තැනක ඒ සමත උපක්‍රමයේ දන්න කෙනාට ලබන්න පුළුවන්. එනිසා ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ දේ බාහිර රඳාපවතින්නේ නැහැ. ඒ නිසා සරුවචන සඳහන් කරනවා සමත භාවනා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒකාන්ත ඉන්ද්‍රිය සැපයන්ගෙන් නැත්නම් ආමිෂ සැපයන්ගෙන් ගත කරන ලෝකයාට විශිෂ්ට වූ ඊට වැඩිය ශ්‍රේෂ්ඨ වූ සැපයක්, ditthතම සුඛයක් සමතෙන් ඇති කර දෙනවා. ඒ නිසා ඉස්සරත් මිනිස්සුયો සර්වඥාන්සි පහළ වෙන්නේ ඉස්සලා මේ සමත සුඛය අත්දකලා තිබුණා. ඒ සමත සුඛය අත්දකින ඇත්තන්ට සාමාන්‍ය මිනිස්සු වැන්දා. ඒ සමත සුඛය පිළිබඳ තියෙන ක්‍රම ඉගැන්වීම වලට ශ්‍රේෂ්ඨ ඉගැන්වීම වශයෙන් සලකුවා. නමුත් ඒක එක සමතෙන් සමාධි ගමන එක ඵලයක් පමණයි. ඒ වෙනුවට සමහර විටක ඥාන දසන ප්‍රතිලාභය ලබන්න පුළුවන්. මේ ලබන සමාධිය තුලින් දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසානුස්සති ඥාන ආදි වශයෙන් ඥාන දර්ශන ලබන්න පුළුවන් ඒවට මේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා කියන නැත්නම් අති අතින්ද්‍රිය පටිබද්ධ ඥාන කියලා කියනවා මේකට සම්දිස්ථාන වෙන්නේ සමතේ ඒ අසමාහිත හිත සමාධියකින් තොර හිතට කවදාකවත් ඒ දිබ්බ චක්කු දිබ්බ සෝතාදී ඥාන හෝ පුබ්බේ නිවාසානුසති චුතුපපාත ඥාන වගේ දේවල් අරමුණු වෙන්නෙම නෑ මොකද ඒවා අනිවාර්යයෙන්ම බාහිර යොදවලා තියෙන ඒවා නාස්තිකයි. නමුත් කවදා හෝ සමතේට හිත ගිහිල්ලා ඇතුළට නමුණුත් විතරයි කෙනෙකුට ඒ සමාධිය පාවිච්චි කරලා මේ ඥාන දර්ශන ප්‍රතිලාභය කියන මේ ඉන්ද්‍රිය අනින්ද්‍රිය අතින්ද්‍රිය ප්‍රතිපද දේවල් ලබන්න පුළුවන්. ඒකත් සරුවචනසේ 15 වෙනි ඉස්සලා ලැබුපු ඇත්තන්ට ඊර්ෂින්නාංශලයි කියලා අපි කියනවා. තුන්කල් දක්නා වූ ඊර්ෂින්නාංශලා කියලා කියන්නේ ඒ ඇත්තෝ මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ඇහකන දිවනාසේ වෙහසන් නැතුව ඒ වෙනුවට නිස්සද්දතනට ගිහිලා රූප බලන්න නැතුව ගන්ධ රස පහස විඳින්න නැතුව අරණ්‍ය සීනාසනගත වෙලා රුක්ක මූලගත වෙලා මේ ඥාන දර්ශන ප්‍රතිලාභේ ලැබුවා. ඊට පස්සේ සරුවචනාංශය හොයාගත්තා මේ කියනා වූ සරුවචනසේ ලෝකේ පහළ වෙන්න ඉස්සර තිබුණා වූ සමතාන සංසදයකට අමතරව සති සම්පජඤ්ඤය පහළ කරගන්න මේ සමාධිය පාවිච්චි කරන්න පුළුවන් කියලා. වෙන විදිහට කියනවා නම් ඇති කරගත්ත සමාධිය තවදුරටත් අන්තරාවර්තය ඇතුළට හරවලා ඒ මතින් සතියත් සම්පජඤ්ඤයත් කියන සිහි නුවණ කියන මේ ධර්ම දෙක ඇති කරගන්න පුළුවන් ඒ දේ ඇති කරගත්තට පස්සේ ਸਰුවචනanse පහළ වෙන්න ඉස්සර ලෝකේ නොතිබිච්ච විදිහට ඒ සමාධි ඇති කරගත්ත సంతානෙ මේ පුද්ගලයාටම තමා කියන්නේ කවුද? ඒකේ ප්‍රකෘති ස්වභාවය මොකද්ද? ආදි වශයෙන් සති සම්පජඤ්ඤයෙන් විශාල දොර කවුළු ඇරලා දෙන්න පටන් ගත්තා. මේක ਸਰුවචනanse පහළ වෙන්න ඉස්සර හිතුවේ ඒක මිනිස්යාට සම්බන්ධ නැති මෞංකාර වූ ਸਰබලධාරී වූ ਸਰවව්‍යාපී වූ දෙවියන් වහන්සේට අයිති මාතෘකාවක් මේ දේ කරන්න ගියොත් දෙයනanse කිපෙනවා. මෞංකාරයට විරුද්ධව ගියා වෙනවා. ඒ නිසා මිනිස්යා තරම ඉක්මවල කටයුතු කළා වෙනවා කියලා සමාධියක් ඇති වුණාට පස්සේ <clears throat> ඒ ඇති වෙච්ච සමාධිය සති සම්පජඤ්ඤේ වැඩි වීමට පාවිච්චි කරනවා කියන එක දේව ධර්ම විරෝධී එහෙම නැත්නම් මනුෂ්‍යයා විසින් පමණ ඉක්මවලා ගියේ හිතුවක්කාර හිතවිල්ලක් විදිහට සැලකුවේ. යතින් බණෝ සරුවත් චාන්සේ හොඳම જાති හිතුවක්කාරයි. උන්වහන්සේ මානවයාට කවදාකවත් කල්පනා වෙච්ච නැති විදිහට අර නීවරණයෙන් තොරකට කීකරු කරගත්ත හිත සති සම්පජාඤ්ඤයට යෙදුවා. මේ නිසා මේ තුන්වෙනි ආනිසංසෙ ලිසා හතරවෙනි ආනිසංසයක් ලැබුවා ආශ්‍රවක්ෂය කර ඥාණය ඒ කියන්නේ අවිද්‍යාවව ඇතිවීමට මුළු වෙන්නා වූ ආශ්‍රව ධර්මේ සම්පූර්ණයෙන් ගෙවා දාලා ਸਰුවචනාංශයට සම්පූර්ණ මේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි විතරක් නෙවෙයි විසුද්ධි හත කෙලවර ඇත්තා වූ අනුපාදා නිබ්බාණය කියන තැන තමයි යන්න පුළුවන්. ඊට පස්සේ ඒක ਸਰුවචනාංශය තමන්ගේ බුද්ධියට සින්න කරගත්තේ නෑ. උන්වහන්සේ මතක් කරා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ගිය කෙනාට ඒ ලබන චිත්ත විසුද්ධිය අර කියන්නා වූ ධිට්ඨ ධම්ම සුඛය කියන එකේ ඇලෙන්නේ නැතුව ඥාන දර්ශන ප්‍රතිලාභය කියනා වූ මේ අතින්ද්‍රිය ප්‍රතිපද වූ විඥාණයන්ට නොගෙහින් මේ සති සම්පජඤ්ඤයට හැරෙව්වොත් ඒක බොහෝමත්ම විප්ලවීය හැරවිල්ලක් ඒ පුද්ගලයාට පවා මේ ආශ්‍රක්ෂය කරානේ ලබන්න පුළුවන් ඊට පස්සේ තමයි ඒ ਸਰවචනාංශ <coughs> විසින් දේශනා කරන ලද ඒ නිවනක් මෙලවදීම නිවන් දැකීමක් පරිබාහිර කිසිම කෙනෙකුගේ කිසිම ආශිර්වාදයෙන් තොරව මානවයාට තනි කකුලෙන් හිට ගන්නට නැත්තම් මානවයාට තනිව කකුලෙන් හිට ගන්න පුළුවන් ශක්තියක් ඇති උනේ මෙන්න මේ ඇති කර ගන්නාලද සමතය සමාධිය සති සම්පජඤ්ඤ දිහාට යදවීමේ මේ අලුත් විප්ලවීය මාර්ගය නිසා. ඉතින් ඒ නිසා අපි අද ඉගෙන ගන්න හදන්නේ කොහොමද මේ ඇති කර ගන්නාලද චිත්ත සතිය සමාධියක් ditthi visuddhiyak ඇති කිරීම පිණිස. මෙතුක්කල් ලෝකේ පැවතගෙන ආපු දෘෂ්ටීන් නැති කිරීමට පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. කෙසේ නමුත් ඒ නීවරණයන්ගෙන් තොරවීම කියන චිත්තවිසුද්ධිය කියන එක වඩා තේරෙන තාලෙට නැත්නම් අපිට ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් තාලෙට විස්තර ටිකක් මෙතෙන්දී ඉදිරිපත් කිරීම කාටත් මම හිතනවා සුතමේ ඥානෙටත්, චින්තාමේ ඥානෙටත්, ඒ වගේම භාවනාවටත් අදාළ වෙනවා කියන. මේ තොරතුරු මම ගන්නේ මම මෙතෙන්දි විශේෂයෙන්ම අපවත් විවා දාලා අපේ මීචිකනායක හාමුදුරුවොත් ඒ වගේම බුරුමේ මේ නවෝදයට හේතු වෙච්ච මහසිසයඩෝත් කියන මහා ස්වාමින් වහන්සේලාගේ ඉදිරිපත් කිරීම මතින් මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒතුරු ඒ දෙනම වහන්සේලාම අරගෙන තියෙන්නේ සමත භාවනා ක්‍රමයෙන් උපුටාගෙනයි. හැබැයි මේක පාවිච්චි කරන්නේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්නේ විපස්සනා භාවනාවේ තියෙන මේ වළංගු භාවය තහවුරු කරන්නයි. සමත භාවනාවෙන් ක්‍රමයේ උපුටාගෙන විපස්සනා භාවනාවේදී ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට හේතු දක්වන්නයි. එතනදී ලොකු ස්වාමීන් වහන්සේ විශේෂම පටිසම්භිදා මාර්ගයේ වගේ පොත්වලින් අරගෙන පෙන්නනවා සමාධිගත වෙච්ච හිතක් ඒ පුද්ගලයාටම සමාධි භාවනා කරන කෙනාටම දකින්න පුළුවන් එහි යත්තා වූ ලක්ෂණ 10ක් විස්තර කරන එක හරි ප්‍රායෝගිකයි. ඒ නිසා ඒව ඉගෙන ගත්තට පස්සේ කෙනෙකුට තමන්ගේම භාවනාව තමන්ටම මේ චිත්ත විසුද්ධිය කියන විසුද්ධිය මට ලැබිලාදෝ නැද්දෝ කියන එක ඒක බොහෝමත්ම වාෂ්පශීලී තනක්. හරියට මේ මේ ධාතුන් වාසේ නමක් කරුණුක තැම්පත් කරලා තියනවා වගේ තියන්න පුළුවන් කන්නේ මේ චිත්ත විසුද්ධිය ගැන. එතන එතන සකස් වෙන දෙයක්. නමුත් සකස් වුණාද නැද්ද කියලා Tamanට සලකා ගන්නට මේ <coughs> පරිපන්ත ධර්ම හයකුත් වෝදාන ධර්ම හතරකුත් වශයෙන් සඳහන් කරනවා. ඒ පවතිනවද නැති කියලා දැනගන්න පරිපන්ත කියන්නේ බාධක ධර්ම හයක දුරු වීමක් ඒ හරියට කරා නීවරණ දුරවීම වගේ තමයි. නමුත් මෙතෙන්දී පෙන්නනවා හිත අතීතයට ගියා නම් අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. සමාධි හිතකට හිත අතීතයට යෑම පරිපන්තයක් බාධාවක් ආවරණයක් එතකොට හිත වික්ෂෝපයටපත් වෙනවා කියලා හරි ලස්සන ඒ වැටෙන වලේ ඒ කියන බාධාවේ ලක්ෂණ ටිකක් ඉදිරිපත් කරනවා ප්‍රායෝගිකව කෙනාට Taman ඉන්නේ සමාධියේද එහෙම නැත්නම් අතීතයේ කල්පනාවේද කියන ඒ ධර්මතාව දෙක ඉදිරිපත් කරනවා යම් වෙලාවක හිත වර්තමානයේ පවතිනවා නම් සමාධියේ යම් වෙලාවක හිත අතීතයේ පවතිනවා නම් ඒක සමාධියට පරිපන්ත ධර්මයක් බාධක ධර්මයක් එතකොට යෝගාවචරයාගේ මානසිකත්වය හිතේ වර්ණය මොකද්ද අතීතානුදානත වික්ෂෝපය පශ්චාත්තාපය ඒක නිසා අපි යම් වෙලාවක භවනා කරනකොට හිත අතීතය ඇසුරු කරා නම් එතකොට අපිට කියන්න පුළුවන් ඒ චිත්තක්ෂණය මේ සමාධියේ නෙවෙයි චිත්ත විසුද්ධියේ නෙවෙයි ඒකට ලැබෙන දඬුවම තමයි හිත වික්ෂෝපයටපත් වෙන එක. ඒ නිසා අපිට ਸਰවව්‍යාපී වූ න්‍යාය ධර්මයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සරුවච්චන් වහන්සේට හෝ දේවදත්තට හෝ මිත්‍යා දෘෂ්ටිකයෙකුට හෝ සම්‍යක් දෘෂ්ටිකයෙකුට අතීතයේ ඇසුරු කළොත් අනිවාර්යයෙන්ම පශ්චාත්තාපේ පමණමයි ඉතිරිපත් වෙලාදී. මේක මේ ආකාර වූ නියත සත්‍යයක් වුණත් අපේ හිත කිසිම විලිලැජ්ජාවක් නැතුව කොච්චර දෝ කරන්නේ ඔය පසුගිය කුණු කන්දලේ අවසන එක තමයි. ඒක තමන්ගේ කුණු කන්දල් අවිසිල්ලමත් කරනවා, අනුන්ගේ කුණු කන්දල් අවිසිල්ලත් කරනවා. ඒක කවදාකවත් සමාධියකට කවදාකවත් මේ චිත්ත විසුද්ධියකට yaadෙන වැඩක් නෙමෙයි. ඒ නිසා අපි භාවනා කරන්න අරමුණක් ඉදිරිපත් කරගන්නවා. ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් සක්මන හෝ එහෙම නැත්නම් එදිනදා යම් කිසි කටයුත්තක් කරනකොට අපිට දැනගන්න පුළුවන් සති සමාධි දෙක ඉදිරිපත් වුණා නම් හිත මම දැන් මෙතන කියන විදිහට වර්තමානයේ හිටියා. යම් වෙලාවකට යම් විදිහකට ඒ හිත අතීතයේ ස්මරණය කරන චිත්තක්ෂණයට කලින් හෝ එහෙම නැත්නම් පැයකට කලින් හෝ අවුරුද්දකට කලින් හෝ මේ ජීවිතේට ඉස්සලා ජීවිතේ හෝ ඒ සේරම වැටෙන එකම කුණු ගොඩට නැත්නම් කුණු බාල්දියට තමයි අතීතානුධාවන චිත්තං. පශ්චාත්තාපෙමයි ඉතුරු වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම සමාධියට බාධාවක් කියලා අපිට ඒක ලකුණක් තියාගන්න පුළුවන්. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. ඒ වෙනුවට එහෙම නැත්තම් අති අනාගතයට දුවන හිතක් එන්න පුළුවන්. එතකොට තියෙන තැස්ම. සිලිලාරයක්. මම ඉස්සරහට කරන වැඩේ මෙහෙමයි. මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා ඒ සමාධියට පරිපන්තයි නැත්තම් හිතේ සමතයක් සමාධියක් නෙවෙයි අවිසිලි ගතියක් තියෙන්නේ. ඒ සිලිලාරයක් ඇති කරලා තියෙනවා. ඒකට කියන්නේ විකම්පිත ගතියක් කියලා කම්පණයේ විශේෂ කම්පනයක් ඇති ඒක නිකන් මේ බලාපොරොත්තු දානවන සුළු මම මේ මෙතෙක් කල් කරපු වැඩේ ඇත්ත නමුත් මම ඊට පස්සේ මේ වැරදි කරන්නේ මගේ අම්මලා තාත්තලා මේ වැරදි කරා අපේ પરම්පරාව මේ වැරදි කරන්නේ අපි නම් මෙහෙම කරනවා කියලා විකම්පිත ගතියකට ඇති කරනවා. ඉතින් මේක සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත්තාම අවුරුදු 30 40 වෙනකන් හැමදෙනාම ජීවත් වෙන්නේ අනාගත ප්‍රතිකංකරණ චිත්තම් විකම්පිතම් කියන විදිහට අනාගතයේ සැලසුම් කරන හීන ලෝකයක තමයි. පොදුයි. ඊට පස්සේ මැදි වයස පැන්නට පස්සේ චහ හරි කුණු පංචස්කන්ධ ගියාගෙන ඉතින් අතීත වෙච්ච අතීතානුධාවන මේ අනුව ගිහිලා කනකාටුවට පස්සේ යනවා. ඉතින් ඊට පස්සේ අනිත්‍ය අනුභවනත් කරනවා අසුබෙත් කරනවා සෝම් පිටණිය වලටත් යනවා බණ භාවනා මැද කොයි දේ කරත් මෙතන තියෙන්නේ ඒ Taman ගත කරපු ජීවිතයේ Taman කරගත්ත මරි යමනි තකතිරුකම් අනුව කල්පනා කර කර නිකටල්ලි තියාගෙන ওই දෙකම භාවනාව නෙවෙයි නමුත් මේක සාමාන්‍ය ජීවිතේ හරස්කඩ ගත්තොත් කොයි රටක වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් සත්‍ය දෙක. ඉතින් ඒක අපේ ජීවිතේ ලං කරගත්තට පස්සේ අපිට තේරෙනවා යම් වෙලාවකේ අතීතානුධාවන චිත්තය කියන අනිය අතීතයට දුවන ගතියත් අනාගතය අනුව බිහුබදින ගතියත් නැත්තම් හිත වර්තමාන තමයි තියෙන්නේ. ඊගාවට සඳහන් කරලා තියෙනවා අති අති ලීනං චිත්තං හුඟක් සැඟවිච්ච හිත කෝසජ්ජානුපසිතං සමාධිස පරිපන්තෝ. හීතල වෙච්ච හිත, කුසීත වෙච්ච හිත, නිදිමතට බර වෙච්ච හිත සමාධියට පරිපන්තයි. ඒ කියන්නේ ලීන හිත කියලා කියන්නේ බොහොම උනන්දු වෙච්ච රත් වෙච්ච හිතක් නෙවෙයි. සීතල වෙච්ච, සැඟවි ගච්ඡ හිත ඒ කුසීතකමට බරයි. ඒකත් අපිට එක සැරේ පේන්නේ නමුත් අපිට පේනවා සමහර වෙලාවට උදාහරණයක් වශයෙන් ගත්තොත් තද බල නිින්දක ඉඳලා නැගිටලාට පස්සේ ඇඳේ ඉන්න හිත බොහොම ලීන හිතක් එහෙම වකුතු වෙලා බුදියා ගන්නට නැත්තම් කියලා සීතල කරන ගතියක් තියෙනවා. අනන්ත වැඩ තියෙනවා. ඊගාවට කළ යුතු වැඩ රාශියක් තියෙනවා. තව විනාඩියක් කොහොම මේ ඇඳේ තියෙන රස්නිය බුදියාගෙන වකුතු වෙන්න තියෙනවා නම් කියලා ලීන හිත ඇති වෙනවා. ඒ වගේම හොඳට බඩ දිගෑරෙන්න බත් කාපු වෙලාවට ඔන්න බත්ත සම්මදේ ආපුවාම ඒත් ලීන හිතක් එනවා. මේ වගේ ජීවිතයේ අනන්ත අවස්ථාවල් තියෙනවා ලීන හිත අපිට අත්දකින්න පුළුවන්. එතකොට වෙන්නේ සමාධියට පරිපන්තයි සමාධියට බාධායි. අතිපග්ගහිතං චිත්තං කියලා කියනවා දැඩිසේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ගිහිල්ලා මේ රිට්‍රීට් එකේදී මේ සක්මනේදී මේ පරියන්කේදී සෝවාන් වෙන්න ඕනේ කියලා කැසපොට ගහගන්න වෙලාවල් එනවා. එතකොටත් කවදාකවත් අරමුණේ හිත පවත්තන්න අමාරුයි අරමුණ ඉක්මවා යන ගතියක් එනවා. අතිපග්ගහිතං චිත්තං විකම්පිතං වික්ඛිතං අතිපග්ගහිතං චිත්තං වික්ඛිතං සමාධිස පරිපන්තෝ දැඩි කර අල්ලා ගන්න ගියාට පස්සේ හිත වික්ෂිප්ත වෙනවා ඒ වික්ෂිප්ත ගතිය නිසා සමාධියට බාධා වෙනවා ඊගාවට අන අපනතං චිත්තං පටිඝාන පතිතං මතුවෙන මතුවෙන අරමුණත් එක්ක අමනාපයක් නුරුස්නා ගතියක් වැරදි දුක්නා ගතියක් ආවොත් රාගානුසය වැඩ කරන්න පටන් ගන්නවා. ද්වේෂානුසය වැඩ කරන්න පටන් ගන්නවා. දෝසානුපතිතා. ඒකත් අපිට භාවනාදී බොහෝ විට සිදු වෙනවා. ඒකෙදී තියෙන අනිත් දෙකට වැඩිය කියලා කියන්න පුළුවන්. භාවනාව හරි ගියත් මේක යන්න පුළුවන්. භාවනාව වැරදුනත් මේක වෙන්න පුළුවන්. මෙන්න ඉතින් කියන අරමුණේ තියෙද්දිමත් මේ රාගය සහ ද්වේෂය. ඒ කියන්නේ අපනතං චිත්තං අබිනතං චිත්තං කියන දේ අරමුණට අබිනත වීම ඒ කියන්නේ භාවනා දැන් හොඳයි ආලෝක පහළලා තියෙනවා සී හොඳ විවේකයි කය සැහැල්ලුයි භාවනා ඇදීගෙන යන්න වගේ යනකොට ඒ තියෙන වාසිදායක තත්ත්වයටදී අභිනත භාවය ඇති වෙන්න පුළුවන්. එතකොට රාගානුසය යටින් ඇවිල්ලා හොල්මන් කරනවා. සමහර වෙලාවල් වලට මේ භාවනා කරන හොඳට එහෙම කරනිනකොට ඔන්න කවුරුර හිමීට ගොරවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එනවා තරහක් පුදුමාකාර වෙනද නම් ඕක ගාණක් ගන්න ගෙම්බෙක් කෑ ගන්න තරමට ගණන් ගන්න. අර වෙලාවට පුදුමාකාර තරහක් එනවා. මෙච්චර ලස්සනට මම මේ භාවනා කරන යනකොට ඔන්න කවුරුර හයියෙන් දොර වැහුවා. හයියෙන් ඇවිල්ලා වාඩි වුණා නැත්තම් ගෙරෙව්වා කියලා ඒකට අපනත චිතක් පහළ වෙනවා. ඊට පස්සේ ඉබේම ඇඟට නොදැනුවත්වම ඒකට ද්වේෂය පහළ වෙනවා. මෙන්න මේ කරුණු 6 අත්දකපු නැති කෙනෙක් මේ සබේ නැහැ. මේ කරුණු හයෙන් තොරව ගත කරපු අවස්ථාවල් තමයි අපි සමාධිය කියන්නේ. මේ කරුණු හයට වැදලා ගත කරන අවස්ථාවල් බොහෝම වැඩි. අඩුව නැතිව තොරව ගත කරන අවස්ථාවල් අඩුයි. නමුත් නමුත් ඒක පිළිබඳව සාධනීය පැත්තෙන් කියනවනම් ඒ තොරව ගත කිරීම කළ හැක්කක්. අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. ලීන භාවයට යන්නෙත් නැහැ. කුසීත භාවයට යන්නේත් නැහැ, දැඩිව මිරිකල අල්ලන්න යන්නේත් නැහැ, දැඩි ප්‍රතිඵල බලාපොරොත්තු. ඒ වගේම ආරමුණු વિશેයි ආශාවක් ඇති කරන්නේත් නැහැ, ද්වේෂයක් ඇති කරන්නේ නැති හිත් අද්දකපැත්තෝ තියෙනවා. අන්නේ ඒක තමයි සමාධියට බර. අන්නේ වෙන චිත්තක්ෂණයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ ජීවිතයේ සමතයක් හෝ විපස්සනාවක් කළ හැකි බවට පින්න තියෙනවා. අන්න ඒකට අනුග්‍රහ කරන්නේ කොහොමද? ඒක තනවා වඩා ගන්න කොහොමද කියන එකටත් කරුණු හතරක් මේ පරිසම්පදා මාර්ගයේ සඳහන් කර තිනවා නිමිත්ත කෝසලතාවය කියලා අරමුණ හොඳට තුනී වේගන එනකොට ආනාපානෙ හෝ පිම්බි මහැකිලිම හෝ අනිවාර්යයෙන්ම අර කලින් කිව්වා වගේ මේ ආලෝක සහැල්ලු ගති ඒ වගේම භාවනාවට ඇදිලා යන ගති පහළ වෙන්න පටන් ගන්නවා. මේ පහළ වෙන්න පටන් අරගත්තාම මේ යෝගාවචරයා ඒ පේන ගති දිගේ යන්න පටන් අරගත්තොත් එතනදිත් මූල කර්මස්ථානට අනදර වීමක් වෙනවා. ඒ නිසා නිමිත්ත පහළ වුණාට පස්සේ කියන්නේ තමන්ගේ භාවනා හරි බවට සලකනු පහළ වුණාට පස්සේ ඒ කුසලතාවේ නැති වුණොත් යෝගාවචරය අර කලින් තිබුණ කන වෙනුවට අලුතෙන් අඟාවට පස්සේ ඒ ගොන් වසට ඒක පෙන්වන්නට ලොකු ආසාවක් එනවා. ඒක ඇන ඇන යන්නම තමයි දඟලන්නේ. අන්නේ වගේ අපිට අර කලින් තිබුණු මේ මූල කර්මස්ථානය අමතක කරලා මේ පහළ වෙන ආලෝක මේ පහළ වෙන අනිකුත් නිමිටි මේ පහළ වෙන භාවනාවට ඇති අභිරුචිය දවසට විනාඩි 5ක් 10ක් කරපේකනට පැයක්මාරක් හින්න පුළුවන් ගතිය පහළ වෙනකොට අර කලින් තිබුණ කනට වැඩිය පස්සේ තිබුණ අඟ අගේ කරන්න යාම ඒක ස්වභාවයි නමුත් භාවනාවට බාධායි ඒක හරියට මේ කැස්සක් සද්දයක් අහුනා වගේ වේදනාවක් ආවා වගේ හිතවිලි ආවා වගේ බාධක ධර්මයක් නෙවෙයි සාධකයක් නමුත් ඒ සාධකය නිසිතන තියන්නේ නැතුව ඒක මේ අරමුණට ඉස්සරහින් තියාගත්තොත් අරමුණට වැඩි ලොක්කල තියාගත්තොත් ඒ නිමිත්ත පිළිබඳව කුසල භාවය නැත්තාවේ නැති වෙනකොට ඒ යෝගාචර හැමදාම එතෙන් ගිහිල්ලා එතනදී භාවන ඇන හිටින ගතියක් එනවා ඒ මතුවෙන පහසු සුබ නිමිති තියේද්දිත් එව්වා විශේෂයි හිත වික්ෂිප්ත කරගන්න නැතුව ගෙවෙමින් පවතිනා වූ අරමුණේම හිත පවත්තණ්ඩයි මේ උපදේශයේ වටෙන් කියන්නේ. වටින් ගොඩින් කියලා දෙන්න හදන්නේ. නමුත් ඒ වගේම මෙතෙන්දී නොකියන්න හොඳ නැහැ. මොකද්ද? මේක පිළිබඳව අමතරව හිතන්න පටන් අරගත්තොත් නැත්නම් මේක පිළිබඳව ඕනෑමට වැඩි පටලවලා හිතාගත්තොත් මේ ආලෝකයක් පහළ වීම, කයේ පහසුවක් පහළ වීම, සමාධියටදී නැඹුරු භාවය හුඟ දෙනෙක්. මේ මගේ හිත භාවනා සමාධියට ගිහිල්ලා මේක දැන් හරි කරදරයක් වෙයි මට දැන් ඉක්මනට විපස්සනාට හරව ගන්න ඕන කොහොමද මගේ හිත සමාධියෙන් විපස්සනාට හරවගන්නේ කියලා අර විදියට ඒන අරමුණු વિશે ප්‍රේමයක් කැමැත්තක් ඇති කරලා අරමුණ පාවා දෙනවා වෙනවට වෙනුවට මේ එන ලකුණුවට ද්වේෂ කරන ගතිය පහර වෙන්න පුළුවන්. ඒ වගේ විකෘති ඇති වෙන අවස්ථාවලු තියෙනවා යෝගාවචරය. ඒක නිසා මේ මතුවෙන නිමිටි ඒ කියන්නේ පහසුකම් ආලෝක සහැල්ලු ගති ආශා කරන්නත් එපා ඒවට ද්වේෂ කරන්නත් එපා. ඒව තියෙනක හොඳ ලකුණක් නමුත් මේ අතරතුරේ නැත්නම් මේවා තුලින් මේවා විනිවිද මට මූල කර්මත්තානේ දකින්න පුළුවන්ද කියලා බලන එක තමයි නිමිත්ත කෝසල්ලි කියලා කියන්නේ. ඉතින් ඒක මේ භාවනා හරියන කෙනෙකුට ඇති වෙන බාධාවක් කියලා කියනවා. හරියනේ එක්කෙනා වුණත් මිත්‍යා දෘෂ්ටිය නිසා අයෝනිසෝ මනසිකාරයක් නිසා සති සම්පජාඤ්ඤේ නැති නිසා මේක වෙලා තියෙනවා. හැබැයි මං හිතනවා ඒ වගේ භවනා හරි ලකුණු පහළ වීම නිසා ඒක වරදෝලා වමතින් අල්ලන්න ගිය නිසා සර්පේ බෙල්ලෙන් නැතුව වෙනතරින් අල්ලපුවාම දෂ්ට කරන වගේ කා ගන්න ගියොත් මං හිතනවා අඩු ගන්න 150ක වගේ කීම ගුරුවරයාට යනවා කියලා. ඒ නිසා ඒක අහිංසක යෝගාවචරය කරටම දාන්න නරකයි. ඒ නිසා බණ කියමෙන් පමණක් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරලා, කමඨහං සුද්ධ කරලා ඊට කලින් එහෙම වෙලා සතහන් වෙලා සඳහන් වෙලා තියෙන පුරාණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් යෝගාවචරයට පුළුවන් තරම් කල්ැතුව දැනුවත් කරලා තියෙන්න ඕනේ. භාවනාව වර්ධිනකොටට වැඩිය පරිසම් වෙන්නේ කියලා. හරියනකොට නිමිත්ත කෝසල භාවයේ මේකට කොහොමද කටයුතු කරන්නේ? ඒකදී කයි හිත මතක තියාගන්න තියෙන්නේ භාවනා කරනකොට බාධාවක් පැමිණුණත් බාධකයක් වශයෙන් සාධකයක් පැමිණුණත් ඒ බාධක සාධක අතර තුරේ මූල කර්මත්තාන්ට මොකද වෙන්නේ කියන එකට ගෞරවය සැලකිල්ල තියෙනවනම් යෝගාවචරය පැටලෙන්නේ. ඒ අතරමැද දේවල් අල්ලන්න යෑමෙන් තමයි පැටලෙන්නේ. ඉතින් මේක ටිකක් මේ ගැඹුරෙන් කියනවනම් භාවනා කරන්නේ නිවන සඳහා යන යෝගාවචරයට පටලවෙනව අඩුයි. භාවනා කරන්න මේ අතරමඟදී හම්බෙන පුංචි පුංචි අතුරුඵල සඳහා භාවනා කරන අයට මෙන්න මෙතන හොඳ ප්‍රග මේ අභියෝගතා පරීක්ෂණයක් වෙනවා. ඒ පොඩි දෙයක් ආපු ගමන් කටමැද දොඩවන්න හදනවනම් අනුන්ට බහන උගන්නන්න හදනවනම් ඒක තමන් ගැන අදි탁සිරෝට යනවනම් ඒක හොඳටම මේ තමන්ගෙම තියෙන චර්ච දුර්ලකමක් චර්ච ලක්ෂණයක් මේ කුසල භාවයක් නැතිකමක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකෙදී හුඟක් ගුරුවරු ඒ කියන්නේ මේ ශාසන මාමකෝ වැඩ කරන ගුරුවරු ඒක ගුරුවරයා ගෝලයාගේ වැරද්දටම දාන්නේ නැතුව හැකි පුළුවන් ක්‍රමයකට ඒ පුද්ගලයා තනවා වඩලා ආරසා කරලා මේකෙන් එහා පැත්තට දාලා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා යෝගාවචරය කවදා හරි දන්නාතෙක් ගුරුවරයෙක්ගෙන් විමුක්තිතාවය ලබන්න නම් ගුරුවරයා ගෝලයා යම් තාක් දන්නාතෙක් Tamanට ස්වාධීනත්වයක් නැහැ. මොකද හැම තැනකදීම පුංචි දෙයක් වෙච්ච ගමන් ඒ යෝගාවචරය අන්දබන්ද වෙනවා. හරි ගියාදෝ වැරදුනාදෝ කියලා දිගිඩියාව කුකුස ඉස්සරහට තියා ගන්නවා. නමුත් මේ හරියනේවා වරදිනවා සෑම දෙයකින්ම කරන්නේ මේ තියෙන ආයුධය තව තවත් පන්නරේ තියන්නයි. තව තවත් හොඳට වැලි ගලේ ගාපු ගල පිය තෙල් ගලේ ගන්නා වගේ මට්ටම් කරන්නයි කරන්නේ. ඒක නම් රහත් වෙනකම් වගේ අතාරින්නේ හැම තැනකදීම ලනු දෙනවා. ලනුවක් කෑවෝ කාපු තැනම නතර හැබැයි එකෙන් හානියක් කරන්නේ වෙලාව නාස්ති කිරීම පමණයි වෙන්නේ. ඒ නිසා යෝගාවචරය කවදා හෝ නිමිත කෝසල්ලේ කියන එක මුලින්ම දැනගත්තොත් මොකද්ද මේ අතරමඟදී හම්බෙන කට්ටියට කතා කර කර ඉන්නේ නැතුව Taman ගත්ත මූල කර්මස්ථානෙම දිනු කරගෙන යන්නේක ඉස්සරහින් තියාගත්ත කෙනාට මේක පැටලෙනවලු. නමුත් ඒක මම දැකලා නැහැ. එහෙම දිගින් දිගටම දිගින් දිගටම එන බාධකවලදී පාර හදාගෙන යන යෝගාවචර බොහොම කලාතුරකින් ඉන්නේ. නමුත් ඒකට වෙහෙස කරන්නේ නැතුව ඒක පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. කොයි තැනදී ඒ වගේ බාධකයක් වෙලා එන හිටියත් පුළුවන් තරම් සාකච්ඡා කරලා දීලා මෙන්න මේ බාධාව තියෙද්දි මූල කර්මස්ථානේ කොහොමද පේන්නේ? මේ සාධකයේ තියෙද්දි මූල කර්මස්ථානේ කොහොමද තියෙන්නේ? මේ බාධකේ නිසා මේ සාධකේ නිසා මූල කර්මස්ථානට අනදර කරන්න එපා. ඉස්සරහට යන්න යන්න තමයි තේරෙයි මේ බාධක සාධක කියන දෙකම පුංචි කරලා මූල කර්මස්ථානේ සියුම් වුණත් නොපෙනී ගියත් එහිම ඒ මතම සරණ යාම තමයි යෝගාවචර ඉදිරියට ගෙනෙන ක්‍රමය. නිසා සමාධිය ගැන කතා කරනකොට මේ නිමිත්ත කෝසලතාවය කියන එක විස්තර කරලා දීලා තියෙනවා. යෝගාවචර එnde end end end විවිධ ක්‍රම වලින් උදේ එක විදියක් හැන්දෑව එක විදියක්. භාවනා පටන් ගන්න කාලයක විදියක් ටික කාලයක් යනකොට තව විදියක් විවිධ පැති වලින් මේක උපමට්ටම් කරලා දෙනවා. ඒක ඇත්තටම මේ ස්වභාවික වර්ණය වාගේ දෙයක්. මේ සත්වයා පරිණාමයේ වේගන යනකොට 150ක් ඥානගත ශක්තිය තියෙන 150ක් පරිසර සාධක මතින් එයා පරිසරයට හුරු වෙන ගතිය. අනුරූපව හැසිරෙන ගතිය නිසා ක්‍රමයෙන් එයාට නොදැනීම කාලානුරූපව යම් යම් ලකුණු පහළ අන්තිමට ඥානගත වෙනවා. අන්න වගේ යෝගාවචරයා සති සම්පජාඤ්ඤයෙන් කටයුතු කරන යනවනම් මේ සමාධිය ඇති වෙනකොට ඇති වෙන සෑම ලකුණකින්ම ඒ වගේම ඇති වෙන බයම බාධකයකින්ම එයා තමන්ගේ තියෙන මේ කුසල භාවය, නිමිත්ත කෝසල භාවය කියන එක දිනු කරන්න හදනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන සමත සමාධියේ නම් උපචාර අවස්ථාවේදී. විපස්සනා සමාධියේ නම් මේක සිදු වෙන්නේ මේ ditthi visuddhiයට ආසන්න කරනකොට. චිත්ත විසුද්ධිය අර සමත සමාධි වගේ එක දිගට පවතින එකක් නෙමෙයි. විපස්සනාදී ඒක කනමත් අට්ටිතික සමාධි කියන විදිහට ක්ෂණයේ ක්ෂණයක් පාසා එතන එතන උපේන දෙයක්. අන්න ඒක ditthi visuddhiයට හැරෙන වෙලාවේදී නැත්තම් තව සමාධිය ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් පහළ වෙනදී එක දිගට පවත්තන්නේ ශූර භාවයේ දක්ෂ භාවයේ එනකොටම අර සමත සමාධියක ඇති වෙන නිමිති ටික මෙතනදිත් පහළ වෙනවා. ඒ ආලෝක වරින් වර පහළ වෙන ගති, කයේ සහැල්ලු ගති, අරමුණ නොදැනෙන ගති, භාවනා කරනවා විනෝට කෙරෙන ගති, බාහිරයට හිත දුවනවා විනෝට ඇතුළට නැමෙන ගති, ඒ වගේම පිරිච්ච ගතියක්, සම්පatti කර ගතියක්, වැටහෙන ගති, ඒවා දෙන්න පටන් ගන්නවා. ආන්නේ එනකොට පරිශ්‍රමයෙන් කටයුතු කරන්න නම් ඒකට නිමිත්ත කෝසල තියෙන්න ඕනේ. ඒක වරදිනවා කියන එක සෑම කෙනෙක්ගෙම වෙනවා. ඒ නිසා ඒකට ලකුණු කපා ගන්න අරකයි. වරදිනවා කියන්නේ අකුසලයක් නෙවෙයි. මේක ප්‍රගති පරීක්ෂණයක්. කාටත් ඒක වැරදිලා තමයි නැගිටින්නේ. නැගිටින හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. නිවනම අරමුණු කරනවා මිසක මේ ලාමක දේවල් අරමුණු කරන භාවනා කරන්න යන කටියට වර්ධිනවා වැඩි. දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. මේ දේ කරනකොට සද්ධාධික පුද්ගලයා හැම වෙලාවෙදීම ප්‍රඥාවට බාධා කරගන්නවා. හරියට සන්තෝෂ වෙලා යුවාට සුපුද්දත්කාර කරමින් ওই ලාමක දේවල් වලට පෙළඹිලා ප්‍රඥා වර්ධනයේට විපස්සනා වර්ධනයට බාධා කරගන්නවා. විපස්සනා වර්ධනය වෙන එක නම් වන්දනා කරන්න ඕනේ බුද්ධ පූජාව තියන්න ඕනේ මල් පහන් පූජා කරන්න ඕනේ ගුරුන්ට වඳින්න ඕනේ මේක කෙලිම ධර්මතාවයක් කියලා අනික් කෙලවර අල්ලනවා. ඒකෙමුත් එයා ගමන බාධා කරගන්න. ඒක නිසා මේ ශද්ධාව සහ ප්‍රඥාව කියන දෙක සමබර කරනවා කියන එක සීල විසුද්ධි අවස්ථාවට වඩා චිත්ත විසුද්ධි අවස්ථාවට වඩා මේ චිත්ත විසුද්ධියෙන් ditthi විසුද්ධියට හැරෙනකොට විශේෂ මේ අවධානයකින් කෙරෙන්න වෙනවා. ඒක නිකන් වාහනයක ලයින්මන්ට්ස් හදනවා වගේ. ඒක පැත්තටම කැපෙන්න හදාගන්න නැතුව තමයි දැනගන්න ඕනේ තමයි ළඟ තියෙන මේ සද්ධාචාරිත ලක්ෂණද නැත්නම් ප්‍රඥාචාරිත ලක්ෂණද කියලා දැනගෙන මේ දෙක සමබර කෙරුවේ නැත්නම් පැත්තකට අදිනවා. අධික සද්දෝ මන්දපඤ්ඤෝ. මන්ද සද්දෝ අධිකපඤ්ඤෝ. එනිසා මේ දෙක අතර තියෙන ඍජු සම්බන්ධය. සද්ධා වැඩි කෙනා ප්‍රඥාව බාධා කරගන්න. ප්‍රඥාව වැඩි කෙනා සද්ධාව බාධා කරගන්න. ඉතින් ඒ ඇත්තෝ මේ එකිනෙකා කෙරෙහි දොස් දකිනවා. ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයාගේ දොස් දකිනවා. කිසිම චාරයක් නැහැ. ගුරුවරයෙකුට වඳින්නේ නැහැ. සලකන්නේ වඳින්න කරන්න දාන්නේ නැහැ කියලා ඒක කරනවා. ප්‍රඥාවන්තය කියනවා කොච්චරවක්වත් ඔය වැඳ වැඳ ඉන්නවා මිසක කවදාකවත් මේ භාවනා දියුණුවක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. කරන්න හම්බ වෙන්නේ නැහැ. අනුන්ගේ වැඩ බල බල ඉන්නවා. කරුණාව පැත්තට බර වැඩි කියලා එකිනෙකා විවේචනය කරාට මේ ඉන්දියා සමත්ත පරිපාදනයේ දැනගන්න කෙනාට තේරෙයි තමන් උදේ වරුවේ සද්ධාවන්තයෙක් වෙන්න පුළුවන් හැන්දා වෙනකොට ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. වහන ආරම්භයේදී සද්ධාවන්තයෙක් වෙන්න පුළුවන් හුඟා දිනුනකොට ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. මේ වගේ වෙස් පෙරලෙන්න පුළුවන් එක නතුරක්. අනේ හැම වේශයක් පෙරලෙනකොටම මොකද්ද ඉස්සර වෙලා තියෙන්නේ මොකද්ද පස්සට වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් නතර වෙලා බලන ගතිය. Taman දිහාවම ඒක නිකන් මේ මට මතකයි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට සඳහන් කරනවා වඩුවෙක් යත්තකින් ලී ගානකොට ඒ මනුස්සයා එක කාලා තමන්ම ගහපුලා ලීය තනියෙන් බලනවා කොතනද ඇද කියලා. තමන්ගෙම වැඩේ ඇදී තමන්ම බලන ගතිය තමයි කණෙන් බලනවා කියලා කියන්නේ. මේ මනුස්සයා වරින් වර වරින් වර ඒ ගාපුලීය කණ හැට බල බල තමයි ගන්න. මේ මං ගාපේකේ මොන වැරද්දක් තියෙන්න පුළුවන්ද කියලා මේ වැරදි හොයන එක වැරද්දක් කියලා හිතන්නේ නැහැ. අනිවාර්යයෙන් හැම වෙලාවෙදීම මේ භාවනා පිළිබඳව මේ සුතමේ ඥානය ඇති කෙනාට අර නැවත නැවත වඩුව කන හැට බලන්න වගේ තමන්ගේ භාවනාදී ඇහැරලා බලන්න පුළුවන් ගතියක් එනවා. ඇත්තටම ඒක තමයි මේ ගුරුවරයා මුලින් මුලින් කරලා දෙන්නේ. පහු වෙනකොට ගුරුවරයා යෝගාවචරයා මේ සුත්තමේ චින්තාමේ ඥානෙ ගුරුවරයා ප්‍රතිස්ථාපනය කරනවා. අනිතෙන්දි මේ ඉන්දිය සමත්ත ප්‍රතිපාදනයේ බොහෝ වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වීරිය සහ සමාධිය අතර සමබර භාවය. සමහරලාට වීර්ය වැඩි වෙච්චාම අතිපග්ගහිත ක්‍රම ඇති වෙලා අද්දම නිවන් දකින්න ඕන කියලා දඟලන ගතියක් එනවා. ඉතින් සමාධිය වැඩි වෙච්චාම කුසීතකමට වැටිලා ඇති වෙච්ච ධිට්ඨ ධම්ම සුඛය ඉස්සරහින් තියාගෙන වීර්ය කරන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව එහෙම ඉරියව්ව වැක්කරෙන්න ගන්න. මේ දෙක අතර සම්බර භාවයත් යෝගාවචර තේරුම් ගන්න ඕනේ ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතා කියලා මේවා සමබර කරපු දවස් තමයි ප්‍රගතිය සිද්ධ වෙන්නේ. විෂම වෙච්ච ගමන් විෂම රෝධයද වාහනයක් වගේ මේ ඇදට අදිනවා. පැත්තකට අදින ගතියක් තියෙනවා. ඉතින් ඒක හුඟා සියුම් ඉහළට යන්න යන්න මේ පුංචි පුංචි සියුම් සුසර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා යෝගාවචර එන්ටෙන්ටෙන්ටෙන්ට ඒවා පිළිබඳව දක්ෂ වෙන්න වෙන්න එයා දැනගන්නවා බාධා වෙන එක විෂම தත්වයටපත් වෙන එක ස්වභාවයි. ලෝකේ හැටි. මට කරන්න තියෙනවා සම தත්වයටපත් කරන එකයි කියලා මේ ලෝකයේ තියෙන ස්වභාවය මේ මේ තුලින් තේරුම් ගන්න. ඒ නිසා මේ ඉන්දිය සමත්ත ප්‍රතිපාදනයේ බොහොම වැදගත් වෙනවා. යෝගාවචරය දැනගෙන කටයුතු කරන්න වෙනවා. මේ ඉතින්දී තදුපක විරිය වාහනතා කියලා ඉස්සරහට යන්න යන්න යන්න යන්න යෝගාවචරය කරන්නේ තාඨමණේකවත් වීර්යෝදනේකවත් නෙවෙයි. වීරිය නොයොදා දේශ බලා සිටීමෙන් ඒක නිකන් අපි ඉංග්‍රීසියෙන් කියනවා මොනිටර් කරන එක විතරයි කරන්නේ. අතපත දාන්න යන්නේ. නමුත් හොඳටම කැඩුනොත් වීඩිය කරන්න ඕනේ, ආය මෙනෙහි කරන්න ඕනේ, ආය මූල කර්මත් අරන් දෙන්න ඕනේ, ඒ ටික දාන්න. නමුත් භාවනාව සමබර වෙලා යන්න හදනවා නම් පුළුවන් තරම් ඈතකට වෙලා ඒක යන්න ඇරලා ඒකට ඇල ගැළපෙන ඒ தত্ত্বයට අවශ්‍ය කරන ප්‍රමාණයේ ශක්ති එහෙම නැත්නම් ඉන්ධන එහෙම නැත්නම් වීර්ය ඉදිරිපත් කිරීමේ කලාව ඉගෙන ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආස්වාස් ප්‍රසවාස භාවනා මුලදී ගුරුසුවට ආස්වාස් ප්‍රසවාස දාන්න වෙලාවේදී ඒකදී මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා තේරුම් ගන්න. ඊට පස්සේ හිමීට බලනකොට තමයි තේරෙනවා මේ දෙක කීකරු වෙනවා. ඒකේ මුලැමැදාක හොඳට තේරෙනවා. ඒ තේරිගෙන එනකොට තමන්ට සැක උපදිනවනම් ඉන්නට වැටෙනවනම් ආයෙනම් ටිකක් මෙනෙහි කරන්න ඕනේ. නෑ සැකයකුත් නෑ නින්දට වැටි මොකුත් නැහැ. මට ඊයේත් උනා. දැන් මේක මම දන්නවා කියලා ලෑස්තියෙන් ගියොත් මෙනෙහි කරන්නේවත් නැතුව උනත් නැත්තම් ඒ දේ බලා සිටීමෙන් අරිවැඩිය සියුම් තත්වයකට යනවා. ඒ தത്വෙදී මේ භාවනා යන්න ගත්තොත් නිදිමත පැත්තට කුසීත පැත්තට ලැබින පැත්තට ඉතින් යෝගාචර දැනගන්න ඕන දැන් ඉතින් මොනවත් කරලා හරියන්නේ නැහැ දැන් ඉතින් ආයෙ මෙනෙහි කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට යනවා සැක පැත්තට. ඒත් මෙනෙහි කරනවා. දෙක හරි ගියාට පස්සේ මෙනෙහි නොකර ඉන්න ඕනේ. ඉතින් මේකට කොච්චර පොත් ලිව්වත් කොච්චර කමට අනුසුද්ධ කරත් යෝගාවචරයේ ස්ථානෝචිත නුවණ නැත්නම් තන්වැසි නුවණ දන්නේ නැත්නම් අර මේ කුසීත වෙනකොටත් චක පහල වෙනකොටත් කරබන ඉන්නවා. හොඳට සමාධි වෙනකොට මෙනෙහි කරනවා. එතකොට වෙන්නේ මොකද්ද අර නිදි ගාගෙන ඉන්න බබෙකුට කතා කරලා අහනවා වගේ ඔයා නිදිද කියලා අහනවා වගේ තමයි. ඒ මනුස්සය ඇහැරලා ඉනකොට නම් තට්ටු කරලා නැලෙව්වට කමන්නේ බබාව. නෝ නිදාගෙන ඉන්නකොට අහුවොත් එහෙම ඔයාට හොඳට නිදි ගියාද බබා කියලා අහනවා වගේ ඒ නුවණ නැත්තම් ඒ කියන්නේ ඒ අදාළ වීර්ය ප්‍රමාණය යොදන්න දන්නේ නැත්තම් හරි අමාරු වෙනවා. තව ඉස්සරහට යනකොට ඒ කියන්නේ භාවනාවේ මේ කායනුපසන වේදනානුපසන චිත්තානුපසන ඉස්සරහට යනකොට ඇත්තටම කියනවනම් කළ යුත්තක් මොකක්වත් නැහැ කෙරෙන දේ දිහා දුරස්ත බැල්මකින් බලාන ඉන්නවක තමයි කරන්නේ. ඒක සරුවචන්සේ සඳහන් කරන්නේ හොඳට කොයම ශාස්ත්‍රීයකව නිල් වැදිලා තියෙන වෙලාවේ ගොපල්ලා හරක් ටික ගෙනියලා හරකා ලන්දේ කණ්ඩ අරිනවා මිසක්කා භෝගේ දිහාට ගේන්නේ නැහැ මොකද ඌ දන්නවනේ අර ලන්දේ කන වේලිච්ච කොල කනවට වැඩිය භෝගේ කණ්ඩ යනවා එහෙම වුණොත් එimhe ගොපලට විශාල දඬුවම් විදිහට ඒ නිසා යා නිතරම ඇහ ගහගෙන ඉන්නවා අසන් නෙලන්න ඉස්සලා නමුත් යම් වෙලාවක ගොවිය අසන් නෙලුවට පස්සේ ඒ මේ ගොපල්ලට අර වගේ මේ භෝගයේ කයි කියලා බයක් නැහැ. එතකොට හරකුන්ට කුඹුරෙත් වනාතෙත්, නියරෙත් හැමතැනම කන්න පුළුවන්. අන්න වගේ සතිය හොඳට දිනුනාට පස්සේ උදාහරණයක් කියනවා නම් මේක තවත් ටිකක් විස්තර කරන්න මේ භාවනා කර කර යනකොට ආරම්භක යෝගාවචරයට රාග අරමුණක් ආවොත් අරමුණට බොහෝ කලබල වෙනවා. ඒ වෙලාවේදී මෙනෙහි කරක දුරුවන් කරන්න ඕනේ. මොකද නැත්තම් අර ඇදී වැඩිගෙන එන අරමුණ නරක කරන කාබාසිනිය වෙනවා. ද්වේෂයක් ආවොත් වෙනවා. හොඳට සතිය පිහිටලා. හොඳට සමාධියත් පිහිටියට පස්සේ Tamanට තේරෙනවා මේ භාවනා කර කර ඉන්නකොට අරමුණේ හිත පවතිනකොටම ආශා කරන අදහසක් පහළ වෙනවා. එයා දන්නවා මේ අදහසින් දැන් වටන්න බෑ. දැන් සතිය මට තියෙනවා. දැන් මට මේ සමාධිය තියෙනවා. ඔබට පුළුවන් නම් මගේ සමාධිය කඩපන්. පුළුවන් නම් මගේ සතිය කඩපන් කියලා ඒ රාග අරමුණ ආවට රාග අරමුණ ගණන් ගන්නෙම නැතුව අර පවතින සමාධිය කිසිම නෙහි කිරීමකින් නොකරන අරතු කිරීමේ දක්ෂකම යෝගාවචරයට එනවා. ද්වේෂ අරමුණකුත් එනවා. වෙනදා නම් පුංචි කැක්කමක් වෙනකොට කකුල අමාරුවක් වෙනකොට නැගිටලා යන්න හිතෙනවා. දැන් ඒක ඇවිල්ලා. නමුත් tamun දන්නවා හොඳට සතිය තියෙන හොඳට සමාධිය තියෙනවා. ওই කකුලට ඕන දෙයක් වෙන්න ඇරලා ඒක ඉරියව් වෙනස් කරන්න යන්නෙත් නැහැ මෙනෙහි කරන්නෙත් නැතුව යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක කොතෙන්ද දෙයක කරන්න ඕනේ කියන එක යෝගාවචරයා තමන්ගේම අත්දැකීමෙන් දැනගන්න කරලා කරලා කරලා තේරුම් ගන්න ඕනේ. අනේකට කියලා කියන්නේ තදුපක විරිය වහනතා යෙදිය යුතු මේ ශක්ති ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය, වීරිය කොතෙන්ද දයවන්න ඕනේ නැත්තේ කියන එක ආධුනිකයන්න් දැඩි වීරියෙන්ම කරන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න කෙනා වගේ දැඩි වීරියකින් ඒකට යෙදලා උදෙත් යෙදලා හවසත් යෙදලා ගෙදර මිනිස්සුත් යෙදලා කරන්න. නමුත් ව්‍යාපාරේ ලාභ ලබන මට්ටමට ආවට පස්සේ ඒ පුද්ගලයා ඒක මේ අවශ්‍ය කරන නිසි නිලධාරීන්පත් කරලා තමගේ විවේකයේ අරගෙන ලාභ උපයනවා. ආන ඒ වගේ වැඩ පිළිලක් මේ භාවනා තියෙන්නේ. නමුත් මේ ගිහියත් අංගේ එහෙම නැත්නම් මේ කලින් කල භාවනා කර නැත්තඳ වෙන්නේ හුඟක් වෙලාවට අර මුල් ටික සකස් කරනවා ආය කාලයක් අරක පුස්කනවා. ඊට පස්සේ අනිද්දාසේ පටන් ගන්නකොට ආයශරයක් මුල ඉඳලා පටන් ගන්නවා. ඒකට පණ්ඩිත ශාන්ති කියන්නේ කැමලියන් යෝගී කියලා. මේ මේ බෝධිලිමල වගේ. බෝධිලිමල දඬු මේ ගොදුරට දුවනකොට වේගෙන් දුවලා ගිහිල්ලා ගහක් උඩල ඔළුව හොල්වලා ටිකක් වෙලා ඉන්නේ. ඉඳලිලා තමයි ආයෙ පිම්මක් යන්නේ. ඒ වගේ හුඟක් අද කාලේ ඉන්න යෝග යෝගාවචරය බෝධිලිමු කියලා කියන්නේ. එක දිගට ගත්ත දේ අරගෙන ඉවර කරන්න දන්නේ කරගෙන ගිහිල්ලා ටිකක් දුර කරලා ආර ඔළුව හොල්ලොල්ලා ටිකක් කරලා බලائیں۔ ඊට පස්සේ ආර සත්‍ය සමාධි ජී වුණාට පස්සේ ඉතින් ආයෙ පටන් ගන්නකොට මුලකෙන්දලා පටන් ගන්නවා. ඉතින් මේ තාදුපක වීර්ය වාහනතා කියන එක ඒ කියන්නේ වීරියෙන් ප්‍රයත්නේ පුරුෂ ධර්මයේ පුරුෂ ධාමයේ පුරුෂ පරාක්‍රමයේ යම් වෙලාවක සත්‍ය සමාධි ඇති කරගත්තා නම් ආයෙ නැගිටලා ඇවිල්ලා හැට ගත්තොත් ඉවරයි. ඒ නිසා මේ වෙලාවේ වාසිය බලලා දිගටම ඉදිරියට යන්නේ නැතුව නැගිටලා ගිලා ආයෙ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් මේ යෝගාවචරයා Taman ගැන අදි탁ෂීරවපත් වෙලා ඉන්නේ. එහෙම කරන්න බෑ කොයි වෙලාවෙ මේ සතියේ ඉද සමාධියේ ඉදන්නේ ආපු වෙලාවේ අවස්ථානුච වැඩ ගන්න නම් මේ යෙදිය යුතු වීර්ය ප්‍රමාණය පිළිබඳව සෑහෙන අත්දැකීමක් තියෙනවා. ඒ මොනෝදුනත් එයා හිතනවා තටමලා මට සතිය ගන්න පුළුවන්, තටමලා මට වීර්යය ගන්න පුළුවන්. ඇයි මම මෙච්චර මහන්සි වුණා මට සමාධියෙන්නේ නැත්තේ? ඇයි මම මෙච්චර මහන්සි වෙච්චා මට වීර්යයෙන්නේ නැත්තේ කියලා මේ සතියෙන්නේ නැත්තේ කියලා নানা ආකාර විදිහට හෙට්ටු කිරීම කරනවා. ඒ මොකද මේ ධර්මතාවය දන්නේ නැතිකම. නිසා යෝගාවචරය එතෙන්දී තන් තන් වශිනුවන අවශ්‍ය ප්‍රමාණය වීර්ය මේකයි කියලා දැනගන්න බොහෝ අත්දැකීම් සයිතින්නවා. මෙන්න මේ විදිහට අර කියන පරිපන්ත ධර්ම හයත් නැතුව හොඳ ඉන්ද්‍රිය සමතාවයකුත් ඇතුව වීර්ය හොඳන ප්‍රමාණයක් දැනගෙන නිමිත්ත පහළ වෙනකොට කටයුතු කරනවන ඊට පස්සේ යෝගාවචරය හරියට මේ මේ වලවල් සහිත වංගු සහිත පාරකින් ගිහිල්ලා මහ පාරට වාහනේ දාගත්තා වගේ පහසු තැනකට යනවා. ඉතින් මේ පහතන ගියාට පස්සේ ආයතන හෙටත් මේකෙයි කියලා. හෙට එන්නේ නැහැ. හෙට ආයෙ කරන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ද ගියත් ආසේවන ශක්තිය ආසේවන ප්‍රත්‍ය කියලා ඒකම දසදහස්වර කිරීමෙන් තමයි අපි මේ චිත්ත විසුද්ධිය තහවුරු කරගන්නේ. මේක හුඟක් ඇත්ත සමත යෝගාවචර වැඩි විපස්සනා යෝගාවචරයි. මොකද විපස්සනා යෝගාචර අවස්ථාවාදියා. එන වෙලාවේදී සමාධිය ඇති කරගත්තා. එතෙන්දි Tamanට තේරෙනවා කියා හැකි බව. නමුත් හිත වෙනකොට ඒ එකලසේ ගුණ නැති වුණොත් ඒක හරියන්නේ නැහැ. ඒත් ඒ විදිහ හිත වට ගන්න නැතුව හොඳට බලන්න ඕනේ මොකද්ද අද වෙනස් වෙච්ච විචල්්‍ය සාධකේ. කෝකද මං අද හිතියෝ දන්න ඊයක නෙවෙයි සමානලට. අන්නේම කරනකොට කරනකොට නැවත නැවතත් කරනකොට තමයි යෝගාවචරයට ඒ තේරෙන්නේ මේ සතිය සහ සමාධිය කියන එක ආත්මීය ධර්ම නෙවෙයි, නিত্য ධර්ම නෙවෙයි, සුඛයලවන ධර්ම නෙවෙයි. එව්වත් අනාත්මයි, එව්වත් දුකයි, එව්වත් අනිත්‍යයි. නමුත් සරුවචනanse පෙන්නලා තියෙනවා මේ සත්‍ය විසුද්ධි ක්‍රමයක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් අන්නේ ප්‍රතිපදාවේදී කොයි වෙලාවෙ කෝක් කරන්න ඕනද කියන එක ඔක්කොටම හරියන මූල ධර්මයක් කියලා දෙන්න බෑ. ආන ඒක දැන ගැනීම තමයි මෙතන චිත්ත විසුද්ධිය වෙන්නේ විශේෂයෙන්ම විදර්ශනා යෝගාවචරය. එනිසා විදර්ශනා යෝගාවචරය වැටි වැටි නැගිටලා තමයි මේ චිත්ත විසුද්ධි නැත්තම් මේ හිත දැඩි කර ගැනීම සිදු කරගන්නේ. ඒක තමයි යෝගාවචරයට ඊගාවට ඇති කරගත්ත මේ චිත්ත විසුද්ධිය අර කියන විදිහට දිට්ඨ ධම්මසුඛ වේරණ කියන විදිහට එතන එතන සැප විඳින්න හෝ එනතන් ඥාන දර්ශන ප්‍රතිලාභයේ කියන විදිහට අභිඥා ලබාගෙන දිබ්බ චක්කු දිබ්බ සෝත ලැබනවා වෙනුවට නැවතත් සති සම්පජඤ්ඤයේ විශේෂ ආයෝජනය කිරීම මෙතන තමයි අද ලංකාවේ භාවනා හිර වෙලා තියෙන තැන. සමාධිය ආපු ගමන් ඒක බුද්ධ විඳින්න හදනවා මිස ඒක නැවතත් සති සම්පජඤ්ඤයට ආයෝජනය කිරීමේදී දුර්ලතා තියෙනවා. මේක වෙන්න ඇති සමාජලාට ඔය නිතරම ධර්ම සාකච්ඡාවලදී කොහොමද ස්වාමීන් වහන්සේ මේ සතිය මේ මේ සමාධිය නැත්නම් මේ සමත භාවනාව විපස්සනාට හරවන්නේ එහෙම නැත්නම් ඥානයේ පැත්තට විසුද්ධි පැත්තට හරවන්නේ කියන ප්‍රශ්නේ නැගෙන්නේ මෙතන. ඒක නිසා අපි වෙලා ගන්න වෙනවා දැන් කොහොමද අර කියන විදිහේ බාධක ධර්ම හයමුත් තොරව මේ කියන කරුණු හතරෙමුත් ගලපගත්ත හිතක් ආවට පස්සේ ඒ යෝගාවචරය ඒ චිත්ත විසුද්ධිය දිට්ටි විසුද්ධියකට හරවන්නේ කොහොමද මෙතනදී සමත සමාධියක් ඇති කරගත්ත කෙනාට නම් අපි ඊයේත් මතක් කරගත්තා තෝ තතේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ සමනුපස්සති කියලා රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන නාම රූප කොටස් දෙකෙන්ම කොයි එකකින් හරි මෙනෙහි කිරීම පටන් ගන්න පුළුවන් සමත භාවනා කරපු විදර්ශනා මේ ධානලාභී යෝගාවචරයට. විපස්සනා යෝගාවචරයට රූපස්කර්මස්ථානේ පමණමයි තියෙන්නේ. රූප කර්මස්ථානේ පමණමයි තියෙන්නේ. නිසා රූප විපස්සනා යෝගාවචරයේ එකම එක ඇතුල් වීමයි සමත යෝගාවචරයට කොණ්ඩේ තියෙන මනසට දයතර බඳින්න පුළුවන් වගේ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ සත්‍ය සත්‍යපට්ඨාන සූත්‍ර ආදී තැන්වල ආනපාන සත්‍ය සූත්‍ර ආදී තැන්වල ਸਰවත්‍ංශයේ සෑහෙන බරක් අවධානයක් යොදලා තියෙනවා කායනුපස්සනාවට රූප කර්මස්ථාන. ඒ නිසා යෝගාවචරය මේ විදිහට සතියක් හිටියානම් සමාධියක් හිටියානම් අරමුණු කීකරුණානම් අරමුණ දිගේම හිත බහිනවා නම් ඊට පස්සේ ඒ තමන් අරමුණු කළ ආනාපානෙ හෝ පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් වම දකුණ වශයෙන් තියෙන සක්මණේදී හෝ ඒ අරමුණේ විඳින දේ අත්විඳින දේ අර මේක කියනවා භාවනා පාරිභාෂික શબ્දමාලාව කියන්නේ අරමුණේ ස්වභාව ලක්ෂණ කියලා. අනිත් අරමුණේ භාව ලක්ෂණ කියලාත් කියනවා. මෙන්න මේ භාව ලක්ෂණ දැකීමෙන් දැකීමට හිත මෙහෙය වීමෙන් නැත්තම් ඒක දැක ගන්නාසුලුව විවෘත හිතකින් අප්‍රමාදීව බැලීමෙන් තමයි මේ ඇති කරගත්ත සමාධිය අපි විපස්සනාවට ආරවන්නේ. ඉතින් ඒකටි කියන්න වෙනවා අරමුණක් අපේ හිතට ගැටෙනකොට නැත්නම් අරමුණක් මාර්ගයෙන් අපි ස්පර්ශයක් ලබනකොට අරමුණක් එක්ක ගැටෙනවා කියලා කියලා කියන්නේ. අපි කියනවා ඇහැට රූපයක් ආපాతගත වෙනවයි කියලා ඒක අභිධර්මයේ කියනවා. එහෙම නැත්නම් මේ අටුවාස් පොත්වල සඳහන් කරනවා කනට සද්දයක් ආපాతගත වෙනවා. නාසයට ගඳක් ආපాతගත වෙනවා. දිවට රසක් ආපాతගත වෙනවා. කායට පහසක් ආපాతගත වෙනවා. හිතට ධර්මතාවයක් ආපాతගත වෙනවා. මෙන්න මේ විදිහට යමක් හිතට කය ඇහ කන දිව නාසය කය මන කියන එකට ආපాతගත වුණොත් ඒ ආපాతගත වීම නිසා ඇහේනම් පෙනීම නම් කෘත්‍යයක් සිද්ධ වෙනවා කනේනම් ඇහිම නම් කෘත්‍යයක් සිද්ධ වෙනවා නාසයේනම් ගඳ බැලීම නම් කෘත්‍යයක් සිද්ධ වෙනවා දිවේනම් රස බැලීම නම් කෘත්‍යයක් සිද්ධ වෙනවා කයේනම් පහස ස්පර්ශය විඳීමක් සිද්ධ වෙනවා මනසේ හැඳිනීමක් දැනීමක් සිදු වෙනවා. වෙන විදිහට කියනවා නම් ඇහැට රූපයක් ආපాతගත වෙලා පේනකොට යෝගාවචරයා බලන්නෙක් බවට පත් වෙනවා. කනට සද්දයක් ඉදිරිපත් වෙලා ඇහෙනකොට යෝගාවචරයා අසන්නෙක් බවට පත් වෙනවා. නාසයට ගඳක් වැදිලා යෝගාවචරය ඒකට ආපදාගත වෙනකොට ගඳ බලන්නෙක් බවටපත් වෙනවා රස බලන්නෙක් බවටපත් වෙනවා පහස ලබන්නෙක් බවටපත් වෙනවා හිතන්නෙක් බවටපත් වෙනවා ඉතින් යෝගාචරය මේ ඔක්කොම මම කියලා. මුත් මේ අතර තියෙන්නේ පූට්ටු කිරීමක් පමණයි. අපි වේලාවක දකින්නෙක් වේලාවක අසන්නෙක් වේලාවක නස බලන්නෙක් වේලාවක ගඳ බලන්නෙක් වේලාවක පහස ලබන්නෙක් වේලාවක හිතන්නේ. මෙව්වාවත් වෙන් කර කර දැනගන්න අපිට පුළුවන් ශක්තියක් නැහැ. අපි හිතනවා මේ හයම එකවර සිද්ධ වෙන නිසා වෙනවා කියන මෝඩකමේ ඉන්න නිසා තමයි මේ මමෙක් පුද්ගලයේ කාත්මයක් දකින්නේ. නමුත් හොඳට භාවනා කරලා බැලුවොත් සක්මන් කර කර ඉන්න වෙලාවක ඒ සක්මනේදී හිතවිලි එනවා ඕනේ නම් මෙනෙහි කරමින් වම දකුණ වම දකුණ කිව්වොත් හිතවිලි බැහැර කරන්න පුළුවන් අරමුණ මෙනෙහි කරන්න මේ එන්නේ හිතවිලිද කියලා හිතවිලි දිහා බැලුවොත් වම දකුණ අමතක කරලා හිතවිලි වලින් යට වෙන්න පුළුවන් මෙන්න මේ දේ දැක්කට පස්සේ යෝගාවචර තේරෙනවා මේ වම දකුණ වශයෙන් අරමුණේ මනසිකාර්යය පවත්නකොට හිතවිලිත් නිතරම හිතන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඇහැ නිතරම රූප බලන්න පෙළඹෙන ගතියක් තියෙනවා. කන ශබ්ද අහන්න යන ගතියක් තියෙනවා. නමුත් මේ අතරමැද එල්ලයක් න්‍යාය පත්‍රයක් ගන්න නම් මෙනෙහි කිරීම කරනවා නම් මූල කර්මස්ථානයේ අර අතුරු ආන්තර අනතර කරන මෙනෙහි කිරීම දිගේ යන්න පුළුවන්. මෙනෙහි නොකළොත් ඊ ගාඩ තෙන ගොරෝසු අරමුණ හිත අරගෙන හිත එකට යටපත් වෙනවා. ඒකෝට අපි සක්මන් කරන්නෙක් නෙවෙයි ආසන්නෙක් බාටපත් වෙනවා. දකින්නෙක් බාටපත් වෙනවා. හිතන්නෙක් බාටපත් වෙනවා. නමුත් සති සමාධිය දියුණුනාට පස්සේ චිත්තවිසුද්ධිය ආවට පස්සේ යෝගාවචරයට එනවා තැනක් මේ දේ අතර Tamanට choice එකක් හම්බ වෙනවා. Tamanට ඒක මෙහෙවා ගන්නයි සක්මනේ ඉන්නවනම් මං හිතවිලි නතර කළා සක්මනම කරන්න ඕනේ. කොහොමද කරන්නේ? සක්මන මෙනෙහි කරනවා. එහෙම නැත්තම් සක්මනේ ඉන්න ගම නිකන් පරිේෂණ කරන්න වගේ හිතන්න පුළුවන්. හිතේනව නෙමෙයි හිතන්නත් පුළුවන්. එතකොට තේරෙනවා සක්මන කරන්න බෑ ඒක. එතකොට වම දකුණ තේරෙන්නේ. එකෙක් කරනකොට අනිත් එකන වැටෙනවා. මේ හයෙන් එකවරකට එක්කනට ඉන්න පුළුවන් නේ කියන එකයි බුද්ධ දේශනාව. නමුත් අපි හිතන්නේ හයම එකවර කරන්න පුළුවන් එතකොට තමයි මේ ආත්ම දෘෂ්ටි එන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතනින් මම මේ කොටන ගන්න හදන්නේ ඇහැට රූපයක් පේන්නම් බාහිර රූපේ නැමැති අරමුණක් තියෙන්න ඕනේ. ඇහි සජීවීකම කියන නැත්තම් ඇහි තියෙන සංවේදීකම කියන ඇහි ඔපේ තියෙන්න ඕනේ. ඇහැයි ඒ වර්ණ රූපයයි ආපාතගත වෙන්න ඕනේ. එල්ල වෙන්න ඕනේ. එල්ල නොවුනොත් පෙනෙන්නේ නැහැ. එල්ලවීම කියලා කියන්නේ හිත එතෙන්ට යන්න ඕනේ. ඉතින් මේන්න මේ කටයුතු තුන වෙනකොට අපිට කන ඇහෙන්නේ නැහැ. ගඳ දැනෙන්නේ නැහැ. පහ රස බලන්න බෑ. පහසක් නැහැ. හිතවිල්ලක් නැහැ කියන එක අත්දකින්න එක ජී ඒ භාවනා ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඒක තමයි මේ ලකුණක් වශයෙන් පෙන්වන්න පුළුවන් වෙන්නේ යෝගාචරයට මෙන්න මේ වගේ පුරුද්දලා හදපු දෙයක් බව තේරෙන පටන් අරගන්නේ චිත්තවිසුද්ධිය අවස්ථාවේ ඉඳලා ditthිවිසුද්ධියට යනකොට. නමුත් මෙතනින් නැත කරනතෝ තව ඩිංගිත්තක් ඉදිරියට ගෙන යන්න මං කැමති. ඒ මොකද්ද? ඇහැට රූපයක් පේන්න බාහිරේ ආරම්මණය නම් වූ වර්ණ රූපයක් තියෙන්න ඕනේ. ඇහි ඔපේ නම් වූ සංවේදී බවක් තියෙන්න ඕනේ. එතකොට හිතේ තෙන්න ආවොත් පෙනීම සිද්ධ වෙනවා. කනේ මේක වෙන්න නම් බාහිර සද්දයක් තියෙන්න ඕනේ. බීද නැති කනක් තියෙන්න ඕනේ. එතකොට ඇහැට නොගිය කනට ගියේ හිතක් තියෙන්න ඕනේ. එතකොට මේ සිද්ධියක් සිද්ධ වෙන්න මේ වගේ තුනක අවස්ථා තුනක යදවුමක් තියෙනවා. මේ ඇහැට ගොදුරු වෙන රූපය, කනට ගොදුරු වෙන සද්දය, නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට එන හිතවිලි කියන දේවල්ට අපි අරමුණු කියනවා. ඒ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන දේවල් එකිනෙක වශයෙන් පිළිගන්නා වූ ద్వාර වලට කියනවා ඇහ, කන, නාසය, දිව, කය, මන කියලා. ඒකට ඇහැට රූපයක් හප් වෙච්චාම සිදුවෙන කෘත්‍යයට කියනවා දකින්නවයි කියලා. කනට ඉදිරිච්චාම කියනවා අහනවයි. ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතනවයි කියලා. ඒකට මේ වගේ අරමුණු හයක් තියෙනවා, ద్వාර හයක් තියෙනවා. ඒ නිසා සිදුවෙන තදුපපන්න ඒ නිපන් තජ්ජා කියන හයක් තියෙනවා. මෙන්න මේ හය ආනාපානට දාලා බැලුවොත් එහා මෙහා යන හුස්ම රැල්ලක් තියෙනවා. ඒ හුස්ම රැල්ල වදින නාසිකාග්‍රේ හෝ උඩුතල තියෙනවා. ඒ හුස්ම රැල්ල වල නාසිකාග්‍රේ වැදුනට පස්සේ උණුසුම, සිසිලස, පිටිමැදීමක්, දිග ගති, කෙටි ගති, මුලැමැදාග වශයෙන් දැනීමක් තියෙනවා. යම් තැනකදී යෝගාවචරය සමත භාවනාවල විපස්සනා භාවනට හැරෙනවයි කියලා කියන්නේ හුස්ම රැල්ලේ තිබුණ හිත හුස්ම රැල්ල වගේම නැත්තම් හුස්ම රැල්ලත් සමාන්තරව දකින හැපෙන තැනත් වැටෙන්න පටන් ඒ හැපෙන තැන සිදුවෙන උණුසුම සිසිලස කම්පන චංචල පිඹන හකුලන දිග කෙටි බවක් දැනෙන්න පටන් ගන්නවා. නැත්තම් කියන්නේ අර ඇති වෙච්ච සමාධියෙන් මේ සංසිද්ධියේ කොටස් තුනම ලදලද අවස්ථාවේ ඒව මතුවෙන හැටියෙන් දැක ගන්නා සුළු බවට මෙහෙවීමක් ඇති වුණොත් ඔන්න චිත්තවිසුද්ධිය, ධිට්ඨිවිසුද්ධිය දිහාට හැරවුණා. මහා විනා විශාල විප්ලවයකට අපේ හිත යොදවුණා. අපි සංසාරේ කවදාකවත් නොදැක්ක විදිහට මේ මමයා පතුරු ගහලා බලන්න පටන් ගත්තා, විසිතුරු කරලා බලන්න පටන් ගත්තා, විස්තර කරලා බලන්න පටන් ගත්තා කියලා මේ කලු කලකට කුළු ගෙඩියෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට ඒක පැලිරක් ගියා වගේ තේරෙන්න පටන් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස කියන කටයුත්ත හුස්ම රැල්ල නැතුව වෙන්නේ නැහැ. ඒ හුස්ම රැල්ල පිළිගන්නා වූ සංවේදී බව නැතුව වෙන්නේ නැහැ. ඇහැට කනට නාසයට නොගිය හිත එතන තිබුණ නැත්තම් වෙන්නේ නැහැ. මෙන්න මේ තුන එකතු වීම නිසා තමයි ආශ්වාස ප්‍රශ්වාස වෙන්නේ. මෙතෙක් කල් අපි මේ තුන වෙන වෙනම දැකගන්න මෙහෙයුමක් තිබුණේ නැහැ. දැන් සතිය එල්ල වෙච්ච ගමන් සමාධිය එල්ල වෙච්ච ගමන් විස්තරාත්මකව බලන කොහොමද ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන්නේ ආස්වාසය කරනකොට හැපෙන තැනමද ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ ආස්වාසය කරනකොට සීතලක් දැනෙනවා නම් ප්‍රස්වාසයේ සීතලක්ද නැත්නම් උණුසුමක්ද දැනෙනවා පිරිමැදීමේ වෙනස මොකක්ද දිග කොට භාවයේ වෙනස මොකක්ද කියලා මෙන්න මේ ආරාධනාවෙන් කරන්න හදාන්නේ ඇති වෙච්ච සතිය ඇති වෙච්ච සමාධිය මේ විපස්සනාවට හැරවීම. නැත්තම් ditthi visuddhiyට යොමු කරවීම. මේක වෙන ආගම් වල නැති ක්‍රමයක්. වෙන විදිහට කියනවා නම් තමා පිළිබඳව විභජ්‍යවාදීව කපා කොටා බලන් හදන ගතියක්. ඉතින් මේක මේ මේ වචන විනාඩි 10ක් 15ක් ඇතුළත මේ විතර කරාට සමහරෙකුට කප්පට තේරෙන්නේ මොකද්ද මේ කියන්න හදන කියලා තේරෙන්නේ තව සමහරෙකුට වචනේ දෙක කියනකොටම තේරෙනවා. ඒක මේ දේශකයාගෙන් ස්වායක්ත වූ ස්වාධීන වූ කෘත්‍යයක්. යම් කිසි කෙනෙකුට ඒක කියනකොටම තේරෙනවා නම් මේ සතිය ඇති කරගන්නේ සමාධිය ඇති කරගන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ ඇත්තා වූ ස්වභාව ලක්ෂණ දැක ගන්නයි. ආස්වාස කරනකොට තියෙන ලකුණුවට වැඩිය ප්‍රස්වාසයේදී වෙනස් වෙන්නේ මොනවද? ආස්වාසයේදී හිත හුස්ම රැල්ල හැපෙන තැනමද ප්‍රස්වාසයේදී හැපෙන්නේ. මෙන්න මේ දේ වෙන්කර දැනගන්න යනවා නම් ඒක විපස්සනාවට දෙන අත්ලක් රුකුලක් සමහරෙකුට ඒක මුලින් ඉඳලම වැටේනවා. ඒ කියන්නේ මුල ඉඳලාම විපස්සනා කුසලතාවය ඇති කෙනාට හුස්ම රැල්ල විතරක් නෙමෙයි හැපෙන තැනත් හොඳට තේරෙනවා නූලක් අදින්නවා වගේ. ඒ වගේම ඇතුල්වීමේ පිටවීමේ හුස්මේ රස වෙනස ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් භාව ලක්ෂණ හොඳට තේරෙන පටන් ගන්නවා. අන්නේම තේරෙන පටන් ගන්නවා නම් මොකද වෙන්නේ? ඒ මහසිසාරු හරිය ලස්සන්ට ඒක විස්තර කරනවා මෙහෙම හුස්ම රැල්ල වැටෙන විතර කවදාකවත් හැපෙන දන වැටෙන්නේ හැපෙන දන වැටෙන එක විතර කවදාකවත් උණුසුම් සිසිල් ගති වැටෙන්නේ එක වෙලාවක හුස්ම රැල්ල වැටෙනවනම් එච්චර තමයි. ඊට පස්සේ චිත්තක්ෂණේ වෙන්න ඇති අපිට හැපෙන තැන අල්ලන්න පුළුවන් වෙන්නේ. වෙනස් චිත්තක්ෂණයක වෙන්න ඇති හැපෙන තැන තියෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති වැටෙන්නේ. ඒ නිසා මේ එකම ආශ්වාසයේ මේ පැතිකඩ තුනවත් එක චිත්තක්ෂණයක දැක ගන්න බෑ. නමුත් දහස්වර ලක්ෂ වාරේ දකිනකොට මේ කියන දේ ඇත්තක්. මේක මේ මායාවක්වත් බොරුවක්වත් හිතලුවක්වත් නෙමේ තුන් පාරකට හෝ මේක දැක ගන්න පුළුවන් කියලා දැකපු දවසේ පේනවා කැමරාවකට ආලෝකයක් වැටුණාට පස්සේ ඒ කැමරාවේ ඇතුලේ තියෙන මේ සංවේදී පටලයේ ලපයක් ඇති වෙනවා කියන එක දෙවියන් ආංශික වැඩක් නෙමෙයි. ඒ කිසිම গুপ্তතාවයක් නැහැ. ඒක නිකම්ම නිකම් භෞතික විද්‍යාවක් තියෙන්නේ. අන්න ඒ වගේ රූපයක් ඇහැට වැටුණාට පස්සේ ඇහැ සංවේදී නම් හිතේ තෙන්න ගියා නම් දැකීම වළක්වන්න පුළුවන් බ්‍රහ්මෙක් දෙවියෙක් මොකෙක්වත් නැහැ. ඒක පේනවා පේනවා. කනට සද්දයක් නම් වැටුනේ ඇහිම වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒක මමත් නෙවෙයි බාහිරෙත් නෙවෙයි තියෙන්නේ. ඒක ධර්මතා ස්වභාව භාව ලක්ෂණ කියලා මේ හුස්ම දියා අනුංගේ දෙයක් දියා වාගේ. හුස්ම කියලා කියන්නේ පරිේශනාගාරක ඉන්න විද්‍යාඥයෙක් ඒ පරිේශණය කරන්න ආසේ මම මාගේ හැඟීමකින්තරෝ බලන්න යනකොට අර තියෙන සමාධියේ ආධාරය නිසා ඒ හුස්මේ තියෙන ගති ලකුණු මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, අතරමැද වාරේ මෙහෙමයි, ප්‍රශ්වාසයේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා පුදුමාකාර විස්තර දකින්නකොට පේන්න පටන් අරගන්නේ මොකද්ද? මේවා එක එක එක එක පුංචි පුංචි කෑලි රාශියක් එකතුලා හැදුවා මිසක්කා ආස්වාසය කියලා කියන්නේ එක එකකයක් නෙවෙයි. ආස්වාසය කියලා කියන්නේ පුංචි පුංචි ආස්වාස දහස් ගාණක් එකතුලා හැදිච්ච එකක්. ප්‍රශ්වාසය කියලා කියන්නේත් එහෙමයි. අතක් කුසනවා කියලා කියන්නේ එක වැඩක් නෙවෙයි. පුංචි පුංචි ඉසිලි රාශිය. කකුලක් කුසනවා කියන්නේත් එහෙම එකක්. මෙන්න මේ විදිහට සෑම දෙයක් තුළම තියෙන්නේ සම්පින්ඩනයක්, ඝණයක් නැත්තම් ප්‍රවාහයක් සම්තතියක් කියලා හරියට උපමාවක් වශයෙන් කියනවා නම් කාටුන් චිත්‍රපටයක අතක් කුසනවා පෙන්වන්නට රූපරාම 15ක්වත් පෙන්වන්න ඕන. ඒ රූප රාම ඒකාකාර වේගයකින් පෙන්නකොට පේන්නේ අපිට මිනිස්සෙක් අත උසනවා. ඇනිමේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන නමුත් ඒකේ මිනිස්සෙක් නෑ. පැන්සල් ඉති කෑ ටිකක් තමයි තියෙන්නේ. ඒ සෑම රූප රාමයක් අතර මැදම ආලෝකය අන්ධකාරයකුත් එක්ක ඒකාකාර වේගයක යනකොට නම් පුද්ගලයේ කතක් උසන බවක් සත්වයක් පුද්ගලෙක් නැවෙනවා. නමුත් මේ රූප රාම 15 කඩ කඩ පෙන්නුවොත් සාමාන්‍ය වේගයෙන් කිසිම රතා ඒකේ නෑ කතාසාරයක්වත් තේමාවක්වත් සෝකාන්තයක්වත් සුඛාන්තයක්වත් නැහැ. මේ කාටුන් චිත්‍රපටයකින් අපි රැවටෙන හැටි පේනවා. අන්න මේ නිසා කියනවා යෝගාවචරයට මේ චිත්තවිසුද්ධියේ ඉඳලා ditthිවිසුද්ධිය යනකොට කරන දේවල් පොඩ්ඩක් නැවතිල්ලේ කරන්නයි කියලා. අර කාටුන් චිත්‍රපටිය ස්ලෝ මෝෂන් දාලා පෙන්වන්නයි කියලා. පින්නුවාට පස්සේ ඒ කාටුන් චිත්‍රපටියේ තියෙන කලාත්මක රසයක් හෝ තේමාවක්වත් හෝ එහෙම නැත්නම් මේ ශෝකාන්තයකට යන ගතිය දුක්ඛාන්ත ගතිය යන්නේ අනේ මේකනේ කාටුන් කියලා කියන්නේ මේකේ තියෙන්නේ නිකන් රූප ටිකක් නේ කියලා හිතනවා. එහෙම නැතුව රූපක දර්ශනයක් බලන ඉන්න කෙනාට නූල් ටික දැක්ක නැති තාක්කල් අර උඩ ඉන්න මිනිහා කෑ ගහනකොට මේ රූකඩේ කතා කරනවා කියලා මම හිතන්නේ රූකඩේ නටනවා කියලා මම හිතන්නේ ඉතින් හරි ඔය වෙස්සන්තර ජාතකයේ අනේ මේ කරනකොට අඬනවා කට්ටිය අර රූකඩේ හැල්ලෙනකොට නමුත් දැක්කොත් මේ උඩ ඉන්න මිනිහයි කෑ ගහන්නේ නූල් ටිකේ මේ සූත්‍රය යන්නේ කියලා බලපුවාම හොඳටම තේරෙනවා මේ ලීග රූකඩයක් මේ නටන්නේ කියලා. නමුත් අපි කොච්චර ආසද කියලා බලන්න මේක මායාවක් කරගෙන මේකේ సౌందర్యයක් මත කරගන්න. ඉතින් බීපු මිනිස්සුන් අපි බයිනවා බීලයි කිය. කොයි එකාද බීලා නැත්තේ? හැම එකාම ඉන්න බීලා. ඒක තේරෙන්නේ ඔන්න චිත්ත විසුද්ධිය ඉඳලා ditthi විසුද්ධියට ගිහිල්ලා මේ පුරුද්දලා හදපු දේවල් අර ඒ හා සමාන වේගයකින් බලලා අපි ඒකෙන් මනුෂ්‍ය රූප, ස්ත්‍රී රූප, පුරුෂ රූප හදාගෙන කරන වැඩේ ওই සාමාන්‍ය මත් උනාට පස්සේ අත්‍තරම කියන ගංජ ගැහුවට පස්සේ හොඳට තේරෙනවායි කියලා වෙනදී. කුඩු ගහන කට්ටියත් ගැහුවට පස්සේ හොඳට මේ කටයුත්ත තේරෙන්න පටන් ගන්නවලු මේක සිද්ධි සිද්ධි වශයෙන් කරනවායි කියලා. ඒ මයිත් එක බූරුම ඉන්නකොට හිටියා ඒ ජර්මනියෙන් ආපු ඒ ලෝතයි කියලා. එයා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හොඳටම කට්ටිය විතර ඒ මොනවද කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා විශාල පිටුණයක් ඇතුළට ගිහිල්ලා එක්කෙනෙක් රබර් රෝලක් විසි කරනවා අනිත් එක්කන අල්ලනවා. ඉතින් ආ කියනවා රබර් රෝලේ එන වේගයයි අත උස්සන වේගයයි එක Tamanට කල්ැතුව කියන්න පුළුවන්ලු මේ රබර් රෝලේ අත හැප්පෙයිද නැත්නම් අත ඉස්සර වෙයිද රබර් රෝලේ ඉස්සර වෙයිද කියලා. හොඳට මේක මේ යන වැඩපිළිවෙලේ දෙකේ වේග දෙක සිද්ධ වෙන්න ඉස්සලා දැක් ගන්න පුළුවන්. ඇත්තට බලනකොට ඒ බීලා නෙවෙයි එතන තියෙන හොඳ අවදියක් තිබිලා තියෙන්නේ. හැබැයි වෙන දේවල් ගැන හැඟීමක් නැහැ. සදාචාරයක් ගැන හැඟීමක් නැහැ. අන්න ඒ වගේ මේ දෘෂ්ටි විසුද්ධියට එනකොට තේරෙන පටන් ගන්නවා මේක මම කරන්නක් නෙවෙයි මේක ධ්‍යා ධර්මතාවයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ ස්වභාවය, ඒ භාවය නැත්නම් ඒ ස්වභාවය කියන වචනේ මට පාවිච්චි කරන්නේ දකිනා තාක්කල් අපි විවිධාකාරයෙන් මේක සංස්කරණය කරගෙන ලස්සනට තාත්විකව එයා එතන රඟපෑවක් මේ රූකඩ දර්ශනේ හරීම තාත්විකයි මේ කාටුන් චිත්‍රපටිය හරීම අර්ථාන්විතයි කියලා අපි දන්නව හොඳටම මේක කාටුන් කියලා. අපි දන්නව මේක හොඳටම රූකඩයක් කියලා. මේක බලන් හදන දේ මොන තරම් මායාවක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. නිසා සරුවචනසේ සඳහන් කළා තියෙන්නේ මේ විඥානේ මායාකාරයකට කවදා හෝ විඥාන මායාව දැක්කා නම් ඒ මැජික් එක දැක්කා නම් ඊට පස්සේ ආයි සල්ලි දීලා මැජික් බලන එක නෑ. ඒ කියන්නේ අපේ මෝඩකමට ගෙවන්නේ ඒ සල්ලි දීලා. මේ කරන කරන්නේ මැස් බැඳුමක්. අන්න ඒ වගේ තමයි රූපයක් පේනකොට සද්දයක් අහනකොට නමු සරුවචනාංශයේ පෙන්නලා දීලා තියෙනවා. මේ කායානුපස්සනාවේදී ආස්වාද ප්‍රසවාසය වගේ දේක මේ ලකුණු දකින්න එක නැවතිල්ලේ කරලා ආධුනිකවට බලා ගන්න පුළුවන් වුණාට දිවේ මේ වෙන කටයුත්ත, නාසයේ වෙන මේ කටයුත්ත, කණේ වෙන මේ කටයුත්ත, ඇහි මේ වෙන කටයුත්ත බොහෝමත්ව යොසුළු නිසා දැක ගන්න අමාරුයි කියලා. නිසා කායනුපස්සනාවේදී ලේසි මේ කය රූකඩයක් විදිහට සක්මන් කරනකොට වැඩ වෙන හැටි ආස්වාද ප්‍රසවාස කරනකොට පරියන්කේදී වැඩ වෙන හැටි යනකොට එනකොට කනකොට බොනකොට ඒකට අවධානය යොමු කෙරුවොත් වයින් කරපු බොනික් එක්ක වැඩ කරන වගේ මේ චේතනානුපූර්වක කටයුතු කරන හැටි ඉස්ලාම දකින නැත්නම් මේ චිත්තවිසුද්ධියට පෙරහුරුව තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ දෙකේ තියෙන්නේ මේ නාම සහ රූප දෙක අතර සෙල්ලමක් හරියට කියනවනම් මේ කාමරේ විදුලිය කවලා තියෙනවා මේ විදුලි පංකාව ඒ අවශ්‍ය විදුලි ධාරාව නැති වෙනකොට නිකන් යකඩ ගොඩක් විතරයි. අපි ඒකට විදුලි ධාරාව දීපු ගමන් එයා ඒ සමාන වේගයකින් වැඩ කරලා අපිට අවශ්‍ය කරන වූ පවන ලබා දෙනවා. සුළඟ ලබා දෙන. එතකොට අපිට මිනිස්සෙක් කර දෙන්න කෘත්‍යයක් වගේ පේනවා. ඒ විදුලියම බල්බ් එකට දුන්නාන් පස්සේ එළිය ආරන් දෙනවා. ඒ විදුලියම ෆ්‍රිජ් එකට දුන්නාට පස්සේ සීතල කරලා දෙනවා. ඒ විදුලියම හීටර් එකට දැම්මට පස්සේ උණු කරනවා. ඉතින් ඒව ඇති වුණාට පස්සේ නම් මේ හුළඟ, මේ රස්නිය, මේ සීතල, මේ ආලෝකය කිව්වම සම්පූර්ණ වෙනස් ශක්ති හතරක්. නමුත් ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ විද්‍යුතයේ. නමුත් මේ විද්‍යුතයට වැඩ කරන්න බෑ ඒ විදුලි පංකාවක තියෙන එකලස නැතුව කැරකිල්ල ශක්තියක් හුලඟක් ගන්න බෑ. අර ශීතකරණයක තියෙන ගැළපෙම නැතුව සීසලස ගන්න බෑ. හීටර් එක තියෙන ගැළපෙම නැතුව උණුසුම ගන්න බෑ. විදුලි බල්බ් එක තියෙන ගැළපෙම නැතුව ආලෝකය ගන්න බෑ. විදුලිය තිබුණාට. නමුත් මේ වෙන්නේ විදුලිය. අනිත් වගේ මේ සෑම කටයුත්තකටම මේ විඥාණය එහෙම නැත්නම් සංස්කාර නැත්නම් සංඥා මේ වේදනා ආදී මේ ධාරාව මේ ඇහ කන දිවනාසය කියන මේ ඉදurangගේ ප්‍රකාශ වෙනකොට ඇහෙන් ප්‍රකාශ වෙනකොට දකින්නවා වෙනවා කණින් ප්‍රකාශ වෙනකොට ඇහෙනවා වෙනවා මේ කටයුතු එක එකක් විසදෝ කරලා බැලුවොත් හැම ඉන්ද්‍රියකම හැම ආයතනිකම එකම සිද්ධ දෙ වෙන්නේ බාහිරින් අරමුණක් ඇවිල්ලා ඒ සංවිධිතාවයට ඇති ගැටිච්චාම ඒ සංවිධිතාවෙන් ගිලිපුලුඟක් පයින්. ඒකට අපි දකිනවා අහනවා ආදි වශයෙන් කියනවා. ඉතින් සරුවචන හිමිකාර පොඩි දරුවන්ට අයනු අයනු ගන්නන වගේ ඉස්සල්ලාම පෙන්වන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේත් මේ වගේ මේ විදුලි දහරාවක් සමේ යකඩ ගොඩක් එකට හේතු වෙලා දෙයක් කරලා දෙන්නා වගේ නාම රූප දෙකේ ගැටීමක් තමයි තියෙන්නේ. නිසා ආස්වාස් ප්‍රස්වාස කරන හැම වෙලාවකම ආස්වාසේ ආස්වාසේ බව දැනගන්නා වූ හිතට අපි කියනවා නාම ධර්මය කියලා. ඒ හිතට මේ ආස්වාසේ මේ ප්‍රස්වාසය කියලා පෙන්ලා දෙන්නේ රූප ධර්ම. එනිසා අපිට දැනෙන හැම තැනකදීම මේ වගේ දැනීම දැනීමට හේතු වෙන රූප ධර්ම කියලා නාම රූප දෙකක් තියෙනවා. ඉතින් මේ යෝගාවචරය අර චිත්තවිසුද්ධිය, ditthිවිසුද්ධිය පාඩ පත්‍රනොට කරන්නේ සෑම ක්‍රියාවකම මේ තියෙන දෙක වෙන් කොට කොට වෙන් කර කර බලන ගතිය. අනේ වෙන් කරනකොට ඉස්සල්ලාම කැඩෙන ditthියට කියන්නේ අත්ත් ditthි කියලා. අත්ත් ditthි කියලා කියන්නේ පුද්ගලයා තුල සිදුවෙන ධර්මතාවයක් මිස මේකේ පුද්ගල ભેදයක් නැත්නම් ජීවාත්මයක් කියලා දෙයක් නැත්තේ නෑ. මේ ලෝකේ සැප විඳින්න ඕනේ මේ ලෝකේ මේ ගත කරන්නේ අපි රූප සද්ද ගන්ධ රෝසි සැප විඳින්නයි සැප විඳින්නෙක් ඉන්නවා විදායකෙක් ඉන්නවා නේවාසිකයෙක් ඉන්නවා මේකේ වේදකයෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්න දේ වෙනුවට ඔය ධර්මතාවය එකතු වුණොත් ඕක සිද්ධ වෙනවා මමයා හිටියත් නැතත් එතකොට ඉස්ලාම නාම රූප පරිච්ඡේද ඥානදි කැඩෙන්නේ මේ ආත්ම දිට්ඨිය ආත්ම දිට්ඨියම ජීවාත්මය කියලා එක එක පුද්ගලයා පාසා ඒ දෙවියන් වහන්සේගේ නියෝජනයක් තියෙනවා කියලා කියන්නේ. නමුත් අන්තිමට බලාන බලාන යනකොට පතුරු ගහලා පතුරු ගහලා බලනකොට නාම රූප දෙක හැර වෙන මොන්නම සාරයක්වත් ජීවයක්වත් ස්ත්‍රී ගතියක්වත් පුරුෂ ගතියක්වත් මේ પરමාර්ථයක්වත් මේකේ නැහැ. ඒ තරමටම යනකම් ඒ නාම රූප පරිඥානෙ විස්තර කරනවා විස්තර වෙන්න ඕනේ නැවත නැවතත් නැවත නැවත හැම මතුවෙන හුස්මක්ම අලුතෙන්ම කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් විදිහට ආධුනිකයෙක් විදිහට බලන්න. බලන්න බලන්න බලන්න ඒ හුස්මේ විවිධ පැතිකඩ විවිධාකාරයෙන් මේක අපිව නලවන පිනවන හැටි දකිනකොට ඒ යෝගාවචරයට කවදාකවත් මම ආනාපානය කරලා ඇති කියලා ඔක්කොම අවබෝධ කරයි කියලා හිතෙන්නේ නැහැ. කොටිම කියනවනම් සරුවචනසේ බුදු වුණාට පස්සෙත් ආනාපානය කරා. රහතන් වහන්සේලා රහතුනට පස්සෙත් මේ ආනාපානය කරනවා මේ තරම් අපිව රවට්ටන හැටි දකින. යානාපාණයෙන් තමයි අපි කායනුපස්සනාව පුරුදු කරන්නේ. පිම්බීම හැකිලිමෙන් තමයි, සක්මණෙන් තමයි. ඊට පස්සේ තමයි අපිට දිවට රසක් වැටෙනකොට, කනට සද්දයක් ඇහෙනකොට, නාසයට ගඳක් දැනෙනකොට, ඇහැට වර්ණයක් දැනෙනකොට, ඒ වගේ සිදු වෙන්නේ මේ වගේම වැඩක් කියලා ඔය සක්මන් කළගෙන සක්මණ කෙලවරට යනකම් හොඳ සතියකින් සමාධියකින් ගියොත් සක්මණ කෙලවරේදී අපේ හිතවිලි මුදා හරිනවා. අර සමාධිය කැරෙනවා. මොකද හිත හැරෙනකොට රූප පේනවා, සද්ද ඇහෙනවා. අපේ හිත අර පයේම හිටින්නේ නැහැ. එතකොට මේ වෙලාවේ පේනවා එක පාරටම අර පයේ යෙදිලා තිබුණ සතිය ඇහැට ගිය ගමන් කෙනෙක් යනවා පේනවා නමුත් ඒ පුද්ගලයා දෙසට එනවද දුරට යනවද ගෑණියක්ද පිරිමෙද මොකුත් පේන්නේ ඉස්සල්ලාම දැනෙනවා දැන් ඇහි පයේ හිත නැහැ ඇහැට ගිහිල්ලයි කියලා. මේක සිංහලෙන් කියන්නේ මම යන්තම් සුද්ධ දැක්කයි කියලා. මේ සුද්ධ දැක්කට පස්සේ අපි සක්මනේ ඉන්න බව අමතක කරලා මේ මොකද්ද මේ කියන එකේ බලන්න චේතනාපූර්වක මෙහෙව්වේ නැත්තම් අර සුද්ධ දැකපේක මතකයට යන්නේ නැහැ. ඒක නිකන් බොඳ වෙච්ච දෙයක්. නමුත් මේ බොඳ වෙච්ච දෙයට අගයක් දීලා බැලුවොත් විතරක් ඒක ස්ත්‍රී භව පුරුෂ භව එන භව යන භව දකින්න. එතකොට අනිවාර්යයෙන්ම සක්මන කැඩිලා. අන්න ඒ වෙලාවට පේන්න පටන් ගන්නවා පයේ තිබෙන හිත ඇහැට යන්නේ එක සැරේම නෙවෙයි. ඒක අවස්ථා 3 4 කට ගියාට පස්සේ තමයි පෙනීමක් බාටපත් වෙන්නේ මුල් මුල් අවස්ථාවල කඩා ගන්න පුළුවන් වුණොත් පෙනීමේ මතකයක් ඉතුරු වෙන්නේ අපිට බාධා කරන්නේ නැහැ. නිසා දවසකට රැයකට හීන දසදහස් ගණක් අපි දකිනවා. එකයි දෙකයි මතකයේ තින්නේ අපි ආස කරන ටික විතරයි. ලක්ෂ කෝටි ගාණක් හීන දකින්න එකක්වත් මතක නැහැ මොකද ඒවා අදාළ නැහැ. ඒවට අපි හිත පූර්ණ වශයෙන් නැවත නැවත යොදවලා නැහැ. ඒ වගේ තමයි අපි දවස පුරාම මේ පහෙන්ම හයෙන්ම ඉඳුරංගෙන් පුදුමාකාර තොරතුරු ගැන ලබනවා. එක ඉඳුරෙක් වැඩ කරනට අනික් ඉඳුරා වැඩ කරන්නේ නැහැ. ඒ වගේත් අපිට ලෝභයට හෝ ද්වේෂයට බැඳෙන අරමුණු විතරයි හිතේ තියාගන්නේ. මතකේ තියාගන්න. ඒකෙන් තමයි අපි ඉතිහාසය හැදෙන්නේ. අපි වුණාට කියන්නේ මේ වෙලාව මම දැක්කා මම ඇහුවා මම අතගාලා කියන්නේ මම දැකලා කියන්නේ කියලා අපි සපත කරාට අපි ළඟ තියෙන මේ බොල් අත්දැකීම. කවදාකවත් දෙයක් අපි 100%ක් අත්දකින්නේ ඒ දේ නිසා තමයි අපි එකම දේ දහස්වර දකිනකොට විවිධාකාර පැති වලට දකිනවා. මේ කෙරෙන්න කෙරෙන්න තේරෙන පටන් ගන්නවා මේක විදුලි පංකාට විදුලි දීපම කරකවන්න වගේ යන්ත්‍රයක් මිස මේකේ ජීවාත්මයක් නැහැ මේක තව ඉදිරියට ඒ කියන්නේ හැම දෙයකම නාම රූප පමණයි තියෙන්නේ කියලා ඉදිරියට යන්න යෝගාවචරයට බොහෝම වෙහෙස කර වැඩක් මේක මොකද හේතුව තමන්ගේ ආත්මයට පහර වෙනවා තට්ටු වෙනවා නැත්තම් මේ තක්කාය දිට්ඨිය කැඩෙනවා ආත්ම සංඥාව කැඩෙනවා ඒ නිසා යෝගාවචරයාගේ හැම ඥානයක්ම කෙරෙන්න හදනවා මේ ලැබෙන අත්දැකීමට විරුද්ධව යනවා තේරෙන්නේ නැහැ ඇයි මේක මෙහෙම බලන්නේ කියලා නමුත් සර්වචන්සේ නැවත නැවතත් අවධාර්ණය මතක් කරන මාව ගැන සිහිපත් කරලා ශ්‍රද්ධාවෙන් මේක බලන්නේ කියලා තේරිච්ච දවසේ තියෙන ලාභය නිසා. අන්නේ නාම රූප රචඥානේ පිළිලා ඉතිරිච්ච දවසට තමයි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ ඊට ඉස්සල්ලා සිදුණු දෙයක මේරීමක් වශයෙන් හේතුවක් සහිතව කියලා දේක පසුබිම පාදම ස්ථිතිය පේන්න පටන් ගන්න දවසේ තමයි දෘෂ්ටියේ දෙවෙනි වටේ දෙවෙනි වාටිය හැදෙන්නේ ඒකට එදාට තමයි තේරෙන්නේ මේ ජීවාත්මය කියලා දෙයක් නැතුව වගේම ඒක මැව්වා වූ પરමාත්මෝ දෙවි කෙනෙකුත් නැහැ හැම දෙම සිදුවෙන්නේ ධර්මතාවයකට නැත්නම් හේතුඵල ධර්මතාවයකට එහෙම නැත්නම් නාම රූප දෙකේ පටලවිල්ල පමණයි කියන එක තේරුම් ගන්න දවස වෙනකොට මම හිතනවා යෝගාවචරයෝ සිය දිනක් භාවනා කරා නම් දෙන්නෙක්වත් ඉතුරුන එකක් නැහැ. මොකද ඒක බය එලවන සුළු දෙයක්. තමන් මෙතෙක් හිතාගෙන ඉපේ සම්පූර්ණ වීදුරු මාර්ගාට ගලක් වදින වැඩක්. හිතාගෙන ඉපේ සීන් ලෝකේ දෙතරලා යන වැඩක්. ඉතින් මේ වෙලාවට ඔක්කාර ගති පහළ වෙනවා, බය පහළ වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා. ඉතින් යෝගාචරය নানা ප්‍රකාර නිදහස්ව කාරණා කියන පටන් ගන්නවා. ඒ දන්නේ නැහැ මේ දෘෂ්ටියේ වෙනසක් ඇති වෙන නිසායි මේ බඩදරුවම්ම කෙනෙක් බබෙක් බඩට ආවට පස්සේ වමනේ කරන්න පටන් අර ගන්නවා දොළ දුක් ගායෙන්න වගේ යෝගාවචරයට මේ එන හැම එකක්ම යෝගාවචරය භාවනාව කඩා ගන්න හේතු කරගන්න. මේ ඇත්තටම හරියට මේ භාවනාව යන වෙලාවක් ඒකයි මේ තර්ජනයක් ලක් වෙලා තියෙන්නේ කියලා කවම කවදාකවත් යෝගාවචරයට වැටෙන්නේ නැහැ කියන බාට සරුවචනන්සේ සාක්ෂි වෙනවා. යෝගාචරයේ දනුම යෙදෙන්නෙම සක්කාය දිට්ඨිය වඩන්නයි ආත්ම දිට්ඨිය වඩන්නයි. එනිසා මේ දිට්ඨි විසුද්ධිය කොච්චර වැදගත් වෙනවද කියනවනම් අටකථාචාර්යන් වහන්සේලා කියනවා මේ වැනි දිට්ඨි විසුද්ධියකට පාදම සකස් කරගත්ත එක්කනට චුල්ලසෝතාපන්නයයි කියලා කියනවා. බාගෙට සෝවන් වෙච්ච කෙනයි කියලා. සෝවන්ම නෙවෙයි චුල්ලසෝතාපන්නයි කියලා මේ தત્ත්වේ හරි හිත නඩතු කෙරුවොත් ඒ පුද්ගලයා කවදාකවත් අපාගාමි වෙන්නේ නැහැ කියලා. ඒ තරම පැහැදිලි වෙනසක් මෙතෙක්කල් සංසාරේ ගිය ගමනේදී ඒ නගා ගොඩනගාගත්ත මේ වීදුරු ගෙට ගල වදිනකොට ඉවසගෙන ඉන්න පුළුවන් නම් නැත්නම් මේ සක්කාය දිට්ඨිය කැඩෙනකොට ආත්ම දෘෂ්ටි කැඩෙනකොට ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒක එසේ මෙසේ වීරත්වයක් නෙවෙයි. ඒ නිසා මේ මේ කතා කරන චිත්තවිසුද්ධියලා දිට්ඨිවිසුද්ධියට යෑම උඟ දිනෙක කැමැති වුණාට එතන ගියාට පස්සේ හරි වෙහෙසක් එනවා. ඒ වෙහෙස මොකද සංසාරේ පුරාට නිත්‍ය සංඥාවෙන් ආපු අපට මේක නිකන් රටහුණු වලින් අදපු දෙයක් නැත්නම් රටහුණු කැලක් වගේ දෙකට කැඩෙන එකක් බවට අනිත්‍ය ලක්ෂණය පහළ වෙනවා. සැපම එළවන ගිය එකනට පේනවා හති කොනල ජීන ජීවිතේ දුකමයි කියලා. එතකොට ආත්ම නිෂේධනයක් ඇති වෙනවා. මම මේක කරන්නම් මං කරන්නම් කියලා හිතාගෙන හිටපු ආත්ම දෘෂ්ටිය නিত্য සංඥාව සුඛ සංඥාව ඉක්මවලා ගිය ආත්ම දෘෂ්ටියක් කැඩෙන්න පටන් ගන්නවා. නිසා මෙතෙන්දී විශාල සත්පුරුෂ සංසේවනයක් අවශ්‍යයි. ආරස්සාවක් අවශ්‍යයි. ඒකම නැවත නැවත කරන්න ඕනේ. ඒ නිසාම උනන්දු කරවීම සඳහා මතක් කරලා තියෙනවා විමිනාපන ඥානේන සමන්නාගතෝ විපස්සකෝ ලද්ද බුද්ධ ශාසනේ ලද්දස්සාසෝ කියලා. ඒ කෙනා විතරයි බුද්ධ ශාසනේ ආස්වාද ලද්දෙක් වෙන්නේ. එතකම් පිටලෙව කන කට්ටිය තමයි ඉන්නේ. කියන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි කියන එක සාම ශාසනයට බැස ගැනීමක් විදිහට පෙන්වන්නේ. දිට්ඨි විසුද්ධි තමයි ලද්දස්සාසෝ ලද්ද පතිට්ඨෝ. ප්‍රතිෂ්ඨාවක් ලද්දෙක් නියත ගතිකෝ කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක මතක් කරන්නේ මෙහෙමයි. ඒ ඥාණයෙන් නොපිදී ඉන්න තාක්කල් ඒ ජීවිතේ අමාරේ කවදාත් අපාගත වෙන්නේ නැහැ. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ. නිවනටමයි හැරෙන්නේ. කවදා හෝ අරමුණක් දෙකට කඩා ගන්න තරම් ඥාම රූප දෙකට කඩා ගන්න පුළුවන් වෙච්ච මිනිසයා ඒ දේ පිළිබඳව ගැඹුර ඒකට ස්ථිතිය ඒක පදනම හොයා ගන්න පාත් මිනිසයා කවවම කවදාකවත් ආය බෑ නිවනෙන් මෙහා පැත්තට හරවන්නේ. තාම ගිහිලා නැහැ. නමුත් ඒ ගැම්ම එන්න පටන් ගන්නවා. එතෙන්දි තමයි පන්නරේ පිටන්නේ. යුද්ධෙට ගිහිල්ලා හතුරෙක්ගේ අතින් අතප්පයක් හැවිලා ලේ දකින්න ඕනේ. බුබ්බඩේ කම්මැලියා කම්මැලි යෝධයා නැත්තම් මේ සෙබලා කලන්ත ඇදලා වැටෙනවා. නමුත් නියම වීරයා ලේ දැක්කට පස්සේ තමයි සටන පටන් ගන්නේ. අනිත් වගේ මේ ලේ දකින්න තැන තමයි මේ ditthi visuddhi තේන තැන. නමුත් ඒක හුඟව දෙනෙක් තනියම කල්පනා කරන්න හදනවා ඇතිදී ඇති හැටියට කමඨාන් සුද්ධ කරන්න දන්නේ නැති නිසා තමන් පිළිබඳව අව탁සීරු කරගෙන පාර වැරදිලයි කියලා හිතාගෙන ගුරුවරයාට වැඩිව ස්වාධීනව කල්පනා කරලා අතුරු මාර්ග දිගේ යනවා. ගුරුවරු මාරු කරනවා. ක්‍රම මාරු කරනවා. ස්ථාන මාරු කරනවා. මේක ඉදිරියට ගියොත් ඒ පුද්ගලයාට මේ කියන ලද්දස්සාසය ආස්වාස සහිත ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ශාටුවාචාරින් වහන්සේලා ඇත්තටම මේක ඇති කරපු නමක් තමයි මේ චුල්ලසෝතපන්න කියන නම. ඉතින් ඒක නිසා මෙතෙන් එනකොට ලෑස්ති වෙලා යන එක තමයි අපිට තියෙන එකම සන්නාහය. ඒක තමයි අපි මේ කල්යාණ මිත්‍රය අසු කරන්නේ. ඒකට ආරක්ෂාව තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයේ ලබා ගන්නෙ. ඒකට පුරුදු වෙන්නයි අපි මේ ඥාතින් පොඩකට අයින් කරන්නේ. ඒකට පුරුදු වෙන්න අපි වස්තු අයින් කරලා ඒ තනි කරලා තනි කරලා පහර දෙනවා. පහර දෙනකොට ලේසි නෑ බොහෝම අමාරු වෙනවා. නමුත් ඒක කරගන්න පුළුවන් වුණොත් එක සැරේයි සංසාරේ කරන්න වෙන්නේ. කය දෙසරයක් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ ආස්වාදයක් ලබන්න නම්, නියම ප්‍රතිෂ්ඨාවක් ලබන්න නම්, චිත්ත විසුද්ධිය ලැබෙන සෑම වෙලාවක මේක ditthi විසුද්ධියක් වාටපත් කරගෙන මේ වීදුරුගේ නැත්තම් මේ හිතාන හිටපු මේ ආස්මාලිගාව ඒක නිකන් හුදු මේ මනෝචිත්‍රයක් පමණක් බව සලකාගෙන ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය දැක්කන්ට අපිට ශක්තිය දහිතේ බලය අපි ඇති කරගන්න. ඉතින් මේ දැන් වුණත් මේ කාලේ වුණත් මේ ඇති කරගන්න ගන්න උත්සාහය සාර්ථක වෙනවා. හැබැයි අපි හිතන මට්ටමට නෙමෙයි. නමුත් සෑහෙන ප්‍රතිශතකින් සාර්ථක වෙනවා. ඉතින් අපිටත් කවදා හෝ මේ සාර්ථක වෙන පැත්තකට යන්න වෙලා මේ ගත්ත ගැම්ම මේ ජීවිතය ඉවර කරන්න බැන්නම් ඒ ජීවිතය ඊගාව ජීවිතයේදී හෝ දිගට ගෙනියන්න නම් මේ ප්‍රධානම වෙනස චිත්තවිසුද්ධියෙන් ditthිවිසිත හරවා ගැනීමේ ශක්තිය කිසිම කෙනෙකුගේ ආධාර උපකාරකෙන් තොරව සෑම දෙයින්ම ස්වාධීනව තමන්ගේම සීලක පිටලා තමන්ගේම බුද්ධ සද්ධා බුද්ධ සද්ධාවෙන් ධර්ම සද්ධාවෙන් සංඝ සද්ධාවෙන් කරගන්න පුළුවන් වුණොත් අන්න ඒක තහවුරු වීම තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා දවසේ කාලයක් ගත වෙච්ච නිසා මේ ඇති කරගත්ත ධර්මඥානෙ මේක කරන විශාල කැපකිරීමෙන් සියලු දිනාටම ධාම සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් ඒ ලැබෙන ලැබෙන චිත්තක්ෂණයේ චිත්තවිසුද්ධියෙන් ditthිවිසුද්ධිය සාක්ෂාත් කරගැනීමේ ඥාණයට මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා පැයකමාරක් විතර කාලය ගත වෙලා තියෙනවා. ධර්ම දේශනාව සඳහා ඉතින් ඒ පිළිබඳව කිය යුතු කලේ යමක් තියෙනවා නම් ඒකටත් අපි ආරාධනා කරමු. ඒ වගේම වෙන ප්‍රශ්නයක් තියෙනවා සම්බන්ධ එහෙම ප්‍රකාශන හෝ ධර්ම මාතෘකා හෝ ප්‍රශ්න නැත්නම් අපි සම්ප්‍රදාන කුල ක්‍රමෙන්ද පේන පිනතන පින්පැමිණීමේ ඥාතීන් සිහිපත් කිරීමෙන් සහ පරමාර්ථ සිහිපත් කර ගැනීමෙන් දවසේ භාවනා කටයුතු වල නිමාව සටහන් කරන්න පෙළඹෙමු. විඥාන මායාව සංකප්පේ මායාව මොන කියන්නේ මායාව කරන්නේ කියන එක අපි ගණන් ගන්නවා. සංස්කාරයේ තියෙන ආසාවකත් ඉස්සස්සාර සංඥාගෙන මේ හඳුනාගන්නේ මේ සංස්කාර හඳුනාගන්නේ ඉස්සස්කේ විඥානය. ඒ සංස්කාර නිසා විඥානේ නැති විඥානේ එතනම නිසා කියන එක මේ විඥානේ අර විඥානේ එකතු වුණාම විඥානේ සංස්කාර නිසා විඥානේ හඳුනා. විඥානේ එක නිසා නාම රූපය. නාම රූපේ විකාශනය වෙන්නේ ඒකේ වැදුන අවස්ථාව තමයි කලය. ආයතන. ආයතන හයෙන් ආයේ විඥානයක් හැදෙනවා. විඥාන හයත් හැදෙනවා. ඊට පස්සේ තමයි ඒක ඇදිගෙන යන්නේ ජාති ජරා මරණ දක්වා ඇදිගෙන යන්නේ. පොන්නේ මායාව කියන්නේ මේ ඒ තනක් පෙන්වීම. ඒ තන්ටි විපත් වෙලා පෙන්වන්නේ. ඒක මායාව. ඇත්තට මෙහෙම අපේ තර්කයෙන් එතෙන් ළඟා වෙන්නත් බෑ. ඒ මායාව කියන එක වෙන් කරලා වෙන් කරන්නත් බෑ. ඒකේ තියෙන වංචනික බව, ෂට මායාවී ගතිය නිසාත් එහෙම මෙන්න මෙහෙමයි මේක කරන්න කියලා රේකී ක්‍රමයට දක්වන්න බෑ. කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න බෑ. මේ මේ මේ මේ කියන ඉස්ලාම් මේක මායාවක් කියන අපි කියන්නේ හයිපොතීසිස් එක. ඒ අදහස දාලා ඊට පස්සේ ආනාපානෙ කෙරෙන්න ඕන. ඒ ඒ යනකොට ගලක පය වදින්න ඕන. ඒ යනකොට වරදින්න ඕන. වර්ධිනුට අපි කරන්නේ අර පරද පුරුදු තාලට මේක ගොඩ ගහගෙන යන්නේකනේ. ඒකෝට අපි ඉස්සර කරන්නේ මායාවක් නේ සත්‍යයක් කියන අදහසෙන් ගියේ. දැන් ඒ වෙනුවට මායාව කියන උපකල්පනය දාලා අර පරිේශණයෙම ලක්ෂ වාරේ කරන්න ඕනේ. එහෙම නැතුව මෙන්න මෙතනදී මායාව අහුවෙන්නේ කියලා කියන්න පුළුවන් නම් අපි ওই වංචනික ධර්ම පිළිබඳ අව탁සීරුවක් කරුවා. එහෙම අහුවෙන් තාලයකට නෙමෙයි මේ මායාව හැදිලා තියෙන්නේ. විඥානේ මේක හදලා තියෙන්නේම Tamange නිෂ්පාදනයේ තියෙන වැරද්ද අහුවෙන විදියට නෙවෙයි. ඕන කෙනෙක් කන විදියට හදලා තියෙනවා. වේගයෙන් තමයි මේක මායාව යන්නේ. ඒ කියන්නේ මේ කාටුන් චිත්‍රපටියේ ඒ වේගෙන් දුවනකොට තමයි කාටුන් චිත්‍රපටියක් වෙන්නේ. වේගය අඩු වෙච්ච ගමන් පේනවා මේක බොරුව කියලා. ඒ අපිට ඒ නිසා වේගය අඩු කරලා බලන්න වෙනවා. ආයෙ වේගය වැඩි කරලා බලන්න වෙනවා. ආයෙ වේගය අඩු කරලා নানা ප්‍රකාර ක්‍රමයකට කෙරුවොත් අන්තිමට බැරිම තැන තමයි අපේ හිත මේක බාරගන්නේ. බාහිර නොගැනීම සඳහා කරන්න පුළුවන් සෑම ෂටකමක්ම අපි කරනවා. සෑම මායාවක්ම කරනවා. සෑම වංචනික ධර්මයක්ම ක්‍රියාත්මක වෙනවා. හරි අසරණයි. අපි හරි අනාතයි. ඒ තත්ත්වෙදී අපි ළඟ තියෙන හැම හැකියාවක්ම අපිට විරුද්ධව යනවා. ජායිතා නෑ අනිවාර්යයෙන්ම අනවරතයෙන්ම මායාව හඳුනා ගැනීමේ මාර්ගේ පෑදෙන්නේ නෑ. ඒකනොට සරුවචනාංශිකේ අර තීසිස් එකේ තියෙන හයිපොතීසිස් එක දාලා තියෙනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේ සරුවචනාංශේ කියන එක මෙතන වෙන්න පුළුවන්ද කියන එක හිතට වද්දලා සුත්ත මේ වශයෙන් හිතට වද්දලා තියෙනවා. චින්තාමය වශයෙන් වද්දලා තියෙනෝනේ ඒ ඒ දේ ඇති වෙන කුසලතාවය කියලා කියන දක්ෂකමක් ඇති වෙනවා ඒක. කුසල කියන එකට මම කැමතියි. පුණ්‍ය කියන දෙන්නමද කුසල කියන කුසලතාවය ඒක කියනවනම් මේ යමක් මේ එහෙම කරන්න අර හදනවා මේ හුඟක් මේ මේ මේ විද්‍යානුකූල මේ ප්‍රදර්ශන වල හදනවා මේ මම දැක්කේ ඉස්සලා මේක මේ පොල් ගෙඩියක් හදලා පොල් ගෙඩිය මැදින් පොල් තෙල් වැක් කරනවා හැමදාම වැක් කරෙන්න හදලා තියෙනවා මේ පොල් තෙල් වාදනය වැක්කිරනවා හෝ ගාලා. ඉතින් මේ පොල් නිෂ්පාදනයේ බලනකොට වෙන්නේ මොකද්ද? බටේකින් පොල් තෙල් යනවා වීදුරු බටේකින් උඩට වටේ වටේ වැක්කිරන පොල් තෙල්. පොඩි පම්පකින් අරින්නේ. ඉතින් කවුරු හරි පෝස්ට් කාඩ් එකක් ගැහුවොත් ඔක මැදට හොඳට තේරෙනවා මැද බටේකින් එන්නේ කියලා. පෝස්ට් කාඩ් එක ගහනකම් අපිට පේන්නේ මේ පොල් ගෙඩියේ පොල් වැටෙන පොල් කෙරිගයි. පොල් තෙල් වැක් කරනවා. ඉතින් අරක පොඩ්ඩක් කාඩ් එක ගහපු දවසේ තේරෙනවා. එතනින් මිනිස්සුන්ට කිව්වොත් මෙන්න මේ පොඩ්ඩක් යන්න දෙන්න ඇතන කාටවත්. මෙන්න මේ කාඩ් එක පොඩ්ඩක් දාන්න පොල් තෙල් ටික ගන්න කියලා එමෙ. එතකොට තේරෙනවා මැදින් යන බටෙන් තමයි වැක්කරෙන්නේ කියලා. ඉතින් ඒක දක්ෂකමක් එතන තියෙන්නේ. අපි ඒක දැකලා අයියෝ මේ වань මේ පොල් ගහෙන් පොල් පොල් ගෙඩියෙන් මෙච්චර පොල් තෙල්යක් වෙන බුදු අම්මේ අලුත්ම වැරටි එකක් වෙන්න තු කොච්චර හොඳද කියලා එනවනේ ඒ පෙන්නන මනුස්සයත් හරි සතුටු වෙනවා. අපි කනවා. ඒකට පොඩ්ඩක් කාඩ් එක ගහලා බලන එක හිතුවක්කාරකමක් තමයි ඥානයක් තමයි. අපි අපි මෙතන ඔව් ඒ කියන්නේ අපි මෙතේ කාලේ හිටව මායාවෙන් අයින් වෙනවා. ඒකට කියනවා කුසලතාවයක් කියලා. ඒක against the grain. ඒක සාමාන්‍ය ගංගධික පහළට පීනීමක් නෙවෙයි. ගංගධික ඉහත ඒ නිසා විප්ලවයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ නිර්මාණවා නිර්මා ඒ කියන්නේ නිර්මාණශීලීත්වයක් මේකේ තියෙනවා. අන්නේ නිර්මාණශීලීත්වය යන්නේ මේ සම්මුතියට සහ පොදු පිළිගැනීමට විරුද්ධව. දවස් 7යි. සර්වඥතා ඥානය ලබා ගන්න ඉති ඒ එතන සමාධිය වලින් මේ මේ සමාධිය අපි කියන චිත්තවිසුද්ධිය කියලා චිත්තවිසුද්ධිය ditta dhamma sukha විහෙරට යන්නත් පුළුවන් ඥානපටලාභයට යන්නත් පුළුවන් ඒ තාක්කල් දෙක සමාධියක් තමයි. නමුත් සති සම්පජඤ්ඤයට හැරෙනවා කියන එක අලුත් ට්‍රෙන්ඩ් එකක්. ආශෝක්ෂයට හැරෙනවා කියන එක. ඒ නැත්තම් චිත්තවිසුද්ධිය ditthිවිසුද්ධියට අනිවාර්යම ගමනක් නැහැ. පොල් ගහ වලින් යන කෝච්චිය මේ පැත්තෙන් කුරුණෑගල පාට දාන්න පුළුවන් නැත්නම් මේ පැත්තට දාන්න පුළුවන් අනිවාර්යයෙන්ම කුරුණෑගලටයි කියලා කියන්න බෑ. යන්නේම අනිත් පැත්තට. ඒ නිසා සරුවචන්සි කියනවා චිත්ත විසුද්ධිය ලබනද හැබැයි ඒක දිට්ඨි විසුද්ධියක් බවට පත් වෙන්න කරුණාකර මම මේ කියන විදිහට මගේ හයිපොතීසිස් එක දාලා බලන්න. ඉතින් අපි ධර්මයට මොකද එන ප්‍රතිඵලය අපි කියවන්නේ වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා මොකද අපේ ආත්මයට විරුද්ධව යනවා. අපි හිතපු සංකල්පයට අපේ රුචියට විරුද්ධව යනවා. ඉතින් එතෙන්දී අපි තෑයෙන කැපකිරීමක් මේ මේ අපි ඥාතින් අතහරිනවා වස්තු අතහරිනවා වගේම රුචි අරුචිකන් ටික පාවා දෙන එක. මම හිතන්නේ මගේ mati පාවා දෙන එක මගේ පෞරුෂත්වයේ පාවා දීම තමයි බුදුරජාණන් කියන්නේ උස්සස්ම පාවා දීම. ඒ උස්සස්ම දානේ. ඒකෙදී නම් අපි කොච්චර කෙරුවක්වත් මසුරුයි කොච්චර කෙරුවත් ලෝභයි. අපි පුළුවන් තරම් බලන්නේ මගේ මතය, මගේ රුචිය, මගේ අභිරුචිය සහතික කරලා පෙන්වන්න තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් පොල්ල කඩාගෙන නගලා. ඉතින් ඒ තාක්කල් මේ අනාත්ම ධර්මෙන් නැගිටින්න බෑ. අනාත්ම ධර්මයේ අසරණ වෙනවා. එතකොට අපිට තේරෙනවා අපේ සෑම දැනුමක් නිසාම අපි කොච්චර මේ මේ අසරණයිද මේ හැම දෙයකින්ම අපි කරන් හදන්නේ මේ කන පිටක් ඇත්ත කියලා පෙන්වන්න හදන ඥානයක් මේකේ තියෙන්නේ. බටහිර දර්ශනය කරන්නේ ඊගෝ ස්ට්‍රෙන්තින් කියන්නේ. ඔව්. ඒක තමයි මමත් වෙලින්නේ. මමත් වෙන්නේ කැඩෙන කැඩෙන ඊගෝ එක වෙල්ඩින් කරලා හදලා දෙනවා. පුපුරන්න දෙන්නෙම නැහැ. ඒගොල්ලෝ හිතන්නේ පුපුරීම කියලා කියන එක භයානක ලෙඩක් කියලා. බුදුරජාණන් වහන්සේ විතරයි ඔක්කොටම නොදැනෙන්න එමීට බිම්බෝම් බැත්තලා පැත්ත කරලා බලන්න. දෝ ගානකොට ඔන්න වැඩේ ඉවරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ විතර ඒ වැඩේ දක්ෂව එහෙම ලස්සනට කරන්ඩ මම දන්නේ අහ මට පුදුම හිතෙනවා ඒ අතින් බලනකොට ඒක කරපු හැටි ඒ මනුස්සයා ලව්වම සේනුරට පත්තු කරනවා. අනිනේ වටේෙන් කරකිලා තමයි මම පුපුරන්නේ කියලා. අනේ පුපුරු දාසේ බුදුහාම පැත්ත කරලා වාගෙට hina ඇවිල්ලා බලන ඉන්නවා හරි වැඩේ අන්තම් දී ගත්තා කියලා. හැබැයි ඔක්කොටම නෙවෙයි කලාතුරකින් එක්කෙනෙකුගේ පුපුරු. අනික් කටියන අපි බේරුණා. අම්මා අනික අරයා බොණ්ඩ වුණා අපි බේරුණා කියලා ඒගොල්ලෝ ඉතින් සංසාර දිගට කකා කකා කකා කකා. එනිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයත් අපි මේ අම්මා තාත්තා ඉගෙනගත්ත දෘෂ්ටි කෝණයත් අතර විශාල නෙවෙයි සම්පූර්ණ අනිත් පැත්ත. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙන නිසා මේ භාවනා කරන්න දරුවෝ යනවට අම්මලා තරහ වෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මුන් අපිට වැඩිය හොඳ සත්‍ය දැනගන්නවා කියන ඊර්ෂ්‍යාව නිසා. මම නම් වෙදෙච්චරව. අම්මලා හිතන්නේ අපේ දරුවෝනේ අපි කියන විදිහට ඉන්න එපා අපේ. ඔය හිතුවට නෑ එහෙම මේ මේ වයසේ වෙනසක් නෑ සත්‍යයට. මේක ඕන කෙනෙකුට වළංගු සත්‍යක් මේකේ තියෙන්නේ. මේක මේ බණ කියනකොට හරි මේ අපි <clears throat> දීර්ඝ සමීකරණ දීර්ඝ සූත්‍ර දාලා විස්තර කරාට මේ සෝපාක පුංචි දරුවට නැත්නම් අඟුලිමාල වගේ අර ලේ පෙරාගත් අත කියන මනුස්සයාටත් මේක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. සරුවඥාන්සේක හරියට ඒ වෙලාවට ඒක තනින් කියලා දෙනවා. අපි මේ කරන්න හදන මේ වගේ දුක්කටපත් වෙලා නැති සාමාන්‍ය මනසට මේක මූලධර්ම වශයෙන් කවලා කවලා චින්තාමේ වශයෙන් හරි ගසලා හරි ගසලා භාවනා ක්‍රමයකින් හරි ගසලා අච්චර දුකටපත් වෙන්න ඉස්සෙල්ලාම ප්‍රතිපදාවට වට ගන්නනේ හදන්නේ. ඒ නිසා ඒක මම මන්නම් දකින්නේ ඇත්තටම සරුවචනාංශේ ඥානය අවබෝධ කරපේක ශ්‍රේෂ්ඨයි තමයි. නමුත් උන්වහන්සේ මේ නොදන්න කෙනෙකුට කියලා දෙන්න ගත්ත ප්‍රයත්නය මොනම තාලකින්වත් හිතා ගන්න බෑ. සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි තාමත්ම අමාරු දෙය මොකද සෑම කෙනෙක්ම ශක්ති ප්‍රමාණයෙන් මේ සත්‍යයට පිටුපාන. අයිය තියෙන තාක්කල් දැනුම තියෙන තාක්කල් පුළුවන්කාරකම් තියෙන තාක්කල් පිටුපානවා. ඒ චීද්දි සරුවචනද වෙහෙස නොබලා අල්පරජක්ෂ කවුරු හරි මේක මම කියන විදිහට බලන්නේ නැතයි කියලා කිලා ඒක දැන් අවුරුදු 2000 ගණක් ආවයි කිව්වහම බලන්න මොන මොන ආශ්චර්ය ධර්මයක්ද කියලා නේ. නෑනේ. ඒකෙම තේරෙනවනේ කොච්චර මේකේ තියෙන මේ අමාරුකම මේක මේ තමන් අවබෝධ කරන එක නෙමෙයි වැඩේ. කොමියුනිකේෂන් එකේ තියෙන ප්‍රශ්නේ තියෙන. තාව කාට හරි කියන එකේ. ඒක ඒක දිහා බලනකොටයි පේන්නේ ඒකේ තියෙන ඒ කියන්නේ කොච්චර පාරමිතා පුරාණැල්ල මනුස්ස මනස තේරුම් ගන්න විශේෂයෙන් කෙලෙසයිත මනස තේරුම් අරගෙන කවදාකවත් කෙලෙස් වලට නිග්‍රහ නොකර වෛර නොකර ඒකට කොහොම හරි පුළු පුළුවන් වෙලාවේ ටික ටික ටික ටික හරි දීලා මේක ඇති කරන්න තියෙන ගත්ත එක ඒ හරි අමාරුයි මහා කරුණා මහා ප්‍රඥාව කියන දෙක කරුණා ප්‍රඥා දෙක නම් අපිට සාමාන්‍ය තේරුම් ගන්න. නමුත් මහා කරුණා මහා ප්‍රඥා කියන දෙක ඒ අචේතනිකයි. අචේතනිකයි මේකට ගන්න ප්‍රයත්නේ තේරුම් කරලා දෙන්නේ. මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සමබර වීමයි ඉහළ මේක. එකට ගිය ගමන් ඇද ගන්න. ඇලේටයි දුවන්නේ. දෙක සමබර වෙන්න ඕනේ. නෑ ඒකයි බුදුරජාණන් කියන්නේ එක දවසක් ඔය මේ මහත්තයා දන්නවා ඒ පුද්ගලයා කවුද කියලා කොහොම හරි ඇවිල්ලා තියෙනවා මීචිගල්ට මේ කමටහන් සුද්ධ කරන්න යන ලොකු සාන්තිකාර. ඉතින් ලොකු සාන්තිකේ එච්චර යමක් කියවිලා නැහැ. මචං යනකොට කිව්වලු මීචිගලත් ආව මට ඉතින් ඇත්තට ලයක් නම් උනේ නැහැ කියලා කෙලින්ම ලොකු සාන්තිකේ මූණට කියලා ගිහිල්ලා තියෙනවා. මම මීට ගලට ආවා ඒත් ඉතින් ওই කියන දේ උනේ නෑ කියලා. ඉතින් යනකොට ඥානানন্দ සෝන්සේ ළඟ හිටියාලු. අර කට්ටිය කතා කරලා යනවලු. ඊට පස්සේ ලොකු සංහිපලානේ බුදුහාමුදුරුවෝ හිටියනම් මෙයාටත් පිහිට වෙනවනේ කිව්වා. මන්ට බෑ ඉතින් මම මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ හිටියනම් මේ මෙහෙම බනින කෙනෙකුටවත් එමෙ ඥානানন্দ සෝන්සේ හිතනක් කරගන්නේ නෑ. මම මොකද අනේ බුදුහාමුදුරුවෝ හිටියනම් මෙයාටත් පිහිට වෙනවනේ කිව්වා මිසක්ක අනේ මේ මිනිස්සු ඇවිල්ලා මේ මහාමුදුර කෙනෙක් ඉස්සරහ කියන්න ඕන කතාවද කියන එක කියන්නේ. කවදාකවත් නැහැ. සරුවචනාගේ තියෙන මේ පිරිච්ච ගතිය තමයි අඩුපාඩු සහිත එක්කනාට අර පෞකාරයට ගල් ගැසීමක් හීනකින් නැහැ බුදුහමසුකා. එතනම් මේ මිනිස්සේ ඉන්න දුකක ආය සවත් මොනවද ඔකේ මේ කියලා දෙන්න තියෙන්නේ. ගහනවා නම් ගහන්නේ හොඳට දිනුන වෙච්ච කෙනෙකුට. සාරිපුත්‍ර සාංශිත ගහලා තියෙනවා ටොකු පිට ටොකු යනවා තියෙනවා. සාරිපුත්‍ර සාංශිත. ආය මොකක්වත් නැහැ කිසි අනුකම්පාවක් දෙතන්නේ නැහැ. ඒ දන්නේ මනස වැඩක් ගන්න පුළුවන් එයාට ගන්නවා. මොකද දන්නව මේ මාසේ වැටෙන්නේ නැහැ. අනික කෙනෙකුට ගහුවා නම් ඇයි බුදුහාමස මට මෙහෙම කරන්නේ? ඇයි නානා ප්‍රයිතිවාසිකම් කතා කරනවා? සාරිපුත්‍ර සාන්සේ කවදාකවත්. ඉතින් තා මොග්ගල්ලාන සාරිපුත්‍ර සාන්සේලා දෙනම අපවත් වුණාට පස්සේ සරුවත්යන්සේ කල්පනා කරලා කියනවලු විශාල අතු දෙකක් සහිත ගහේ අතු දෙකම කඩාන වැටෙනවා වගේ මට මහා පාළු ගතියක් දැනෙනවා. ඒ සංස්කාරයන් කෙරෙහි නොසැලීම බුදු ගුණයක් නිසා මම හිත සලාගන්නේ නැහැ කියලා. ඒ තරම් පාඩුයි. මොකද වැඩක් ගන්න පුළුවන් හිටපු දෙන්නා. නෝ අම්මයි තාත්තයි දෙන්නා වගේ ඉතින් අඩුපාඩු තියෙන කට්ටිය බුදුන්සේ කරන්නේ මේ කට්ටිය මගෙන් අනුග්‍රහයක් බලාපොරොත්තු ආවේ අම්මා තනෙන් කිරි දෙන්නා වගේ කට්ටියට දෙනවා මිසක් අඩුපාඩුකම පෞකාරයට ගල් ගැසීම මේ මුළු ත්‍රිපිටකෙම කිව්වට කිසිම තැනක කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් දීලත් නැහැ පෞකාරයට ගල් ගන්න. يعني දේශපාලන බලයක් බුදුහාමර දීලම නැහැ. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලගන්න චෝදනා කරන්න කිසිම තැනක හීනකින්වත් පොඩි chance එකක් දීලා නැහැ. නෑ. කෙනෙකුට බෑ තව කෙනෙකුට චෝදනා කරන්න කෙනෙකුට බෑ කෙනෙකුට අයිතිවාසිකම් ඉල්ලන්න. දැන් අපිට ගිහිල්ලා මේ මේ ඇයි හත් දෙයියනේ මට මේ දේ උනේ කියලා කියන්න මොන දෙයියන්නේ කියන්නේ මොකෝ අපේ නෑනේ දෙවි කෙනෙක්. දැන් සාප කරන්නේ පලි ගහන්න ගිහිල්ලා දෙයියෝ ඉන්නකොට බුදුහාමුදුරුත් එක්ක කරන්න දෙයක් නෑ බුදුහාම කියලා තියෙන්නේ මේක අනාත්ම ධර්මයක් කියලා. ඒ නිසා හරි මේ අර අවබෝධයේ තියෙන පිරිච්ච ගතිය වගේම උන්වහන්සේගේ දේශනාවෙත් කිසි තැනක අඩුපාඩුවක් පැලිරක් මොකක්වත් නැහැ. කියවන්න කියවන්න හිතෙනවා මෙච්චර මේ වගේ ගැඹුරු දෙයක් මේ අවුරුදු 2500ක් ආවේක පැවතගෙන ආවයි කියලා කියන්නේ මොන තරම් පිරිසක්ක් ඒකට යෙදිලා ඒක පණවාගේ රැකගෙන ඇවිල්ලා තියනවද කියලා හිතෙනවා. ඔය බුදුදහස කිව්වේ මෙච්චරයි මේ පුද්ගලයාට මම උපදෙස් දීලා වැඩක් නැත්නම් මම එයාට උපදෙස් දෙන්නේ නැහැ එච්චරයි. දඬුවමක් නෙවෙයි. එයාට මේ නිකම් මේ මුඩු බිමක මොනවාක් පැල කරලා වැඩක් නැහැ. බුදුජානනාංශයේ දෙන දඬුවම තමයි යාට උපදෙස් දෙන්න නැතුව අතාරින්. ඒ කියන්නේ ගහනවා, වේවල් ගහ, ඒ මොකක්වත් නෙවෙයි. එච්චර තමයි දෙවිතිය ලොකුම දඬුවම කතා නොකර ඉන්නේ. බ්‍රහ්ම දන්නේ. එහෙමනම් අපි දවසේ කටයුතු නිම කරන්න මට නම් අද දවස ගත කරන්න බැරි වුණා ඒ අර මගේ වැඩ කටයුතු නිසා කෙසේ නමුත් අපේ හතරවෙනි දවසේ ඉතින් ඒ කටයුතු බාධාවකින් තොරව කටයුතු කෙරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි ඒ සංවිධානය අතින් කටයුතු කරන පේනිනොපිනි උදව් කරන සියලු දෙනාම සිත් කරලා ඒ ඇත්තන්ට මේ අපි රැස් කර ගන්නා කුසල් වලින් ප්‍රථම භාගය අත්පත් වේවා තව මේ දේ අපි එයින් ලබන සැපේ දැකලා මුදිතාවටපත් වේවා තවදුරටත් එවැනි අනුග්‍රහ කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා ඒ යත්තන්ටත් නිවන් පිණිස මේ කුසල හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි තනු වැඩි දෙමාපියෝ බන්දු මිත්‍ර ගුරුවරාදී යම්තාක් පිරිසක් ඉන්නවනම් ඒ චිරු දිනාමත් මේ පින දැකලා මුදිතාවෙන් යුක්තව මේ පින දැකලා මේ පිනට සාදු කියලා මුදිතාවෙන් යුක්තව අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අප අපටත් මේ රස කරගන්නා කුසල් ඒකාන්තයෙන්ම ලෞකික සැප නෙමෙයි ලෝකෝත්තර සැප සඳහාම හේතු ආසනා වේවා. එතේ හේත හේතු ආසනා වෙමින් නමුත් අපිට සංසාරේ ගත කරන්න වෙනවා නම් යම් ආකාරයකට දිගට ඒ ඉන්න කාලය තුළ ඇතිවන බාධක මාර්ග උදුරු කරදර දුරු කිරීමටත් මේ දුක මේ කුණ පින ඒකාංශයෙන් හේතු ආසනා වේවා අපි දිගින් දිගටම සත්පුරු ශාස්ත්‍රයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්, පඬිත ඇසුරෙන් සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා පිට්ඨාවෙන් මේ ਸਰුවචනාංශයේ විසින් පනවවදාරන්ට ඉදුණ ඒ අනුපාද පරිණිරවාණයටම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු සාදු සාදු සාදු සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ